සියලු දෙනාටම තෙරුවන් සරණයි අපිට අද කාලසටහන හැටියට ඉදලා තියෙන්නේ ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලක් ලිඛිත ප්‍රශ්න අනුව මම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඒ අතරමැදී කාට හරි අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප ගැන අනුකම්පා කර ධම්මටිතිය ගැන නැවත වරක් විස්තර කරමින් කර දෙන මෙන් කරුණානිල්ලා සිටිමු. ධම්මදිට්ඨිය කියන වචනේ විවිධ අර්ථ ඡායාර්ථ වේදෙනවා. මෙතන සාමාන්‍යයෙන් කියන්නේ මේ හේතුවත් සහිතව ධර්මයේ දකින්නයි කියන එකයි. අපි සාමාන්‍යයෙන් දකින්නේ වස්තුක මුනත මතු පිට වටිනාකම ඒකේ හේතුවත් සහිතව එහෙම නැත්නම් ගැඹුරක් සහිතව දැකීම තමයි ධම්මදිට්ඨිය ගැන සඳහන් කරන්නේ. ඒක බොහෝ විට අද අපිට අද මේ දවසේ ධර්ම දේශනාවේ හවසට මුගක් වෙලාවට අපි මේක පිළිබඳව ගැඹුරට සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. යම් කිසි තැනක අධික වේදනාවෙන් මරණ මංචකී සිටියේදී එව මොහොතේ වේදනානාශක බෙහෙතක් දී තිබියදී එමෙතනත් ආමියගේ හොත් ඔහුගේ චුතිසිත යහපත් තැනකට ගමන් කරයිද මේක තියෙන මේක මෙහෙමනම් මම හිතන්නේ මේ වේදනානාශක බෙහෙත් වල සෑහෙන ඉල්ලීමක් එයි මේ ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන වැඩේ කරන්න පුළුවන් නම් ඉතින් මේ විදිහට මේ કૃත්‍රිම විදිහට හිතන එකක් නැති නිසායි බුදුරජාන් වහන්සේ කියන්නේ බෙහෙතකින් හෝ බාහිර බලපෑමකින් අපිට හොඳ තැනක් නරක තැනක් කරන්න බෑ තම තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියා තමයි අපි ගෙනියන තැනකට ගෙනියන්නේ. එහෙම නැතුව මේ මරණ වේලාවේදී මරණාසන්න වේලාවේදී මරණ වේදනාවක් නැති උනායි කියලා කියනවා හෝ එහෙම නැත්නම් ඒ වෙලාවේ වේදනානාශකයක් කරන්න හිටියයි කියන එක මේ ප්‍රශ්නේ පැන යාමට කරන උත්සාහයක් ඒක ඒ වගේ කෘත්‍රිම ක්‍රම වලින් වෙනවනම් මෙච්චර තින් බුදුරජාණන් වහන්සේ ධර්ම 84000ක් ධර්මස්කන්ධ දේශනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මරණසන්න මොහොතේදී හැම මොහොතකම ඒ වගේ බාහිර උපක්‍රම හොයන්නේ නැතුව ඇතුළින්ම අභ්‍යන්තර සාසනයම තමයි අපි පිළිතුර බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊයේ ධර්මදේශනයේ අනුව හුලන්රැල්ල පිළිබඳ මෙනෙහි කරන 11 ආකාරය හා ප්‍රස්වා ආකාරය හා ආස්වාද ප්‍රසවාසය අතර පරතර යන කුමක්දයි පහදා දෙන ලෙස කරුණින් ඉලා සිටීම මේක සාමාන්‍යයෙන් කොයි ධර්ම මේ වැඩපිළිවෙලටත් කියන දෙයක් හැබැයි එකම ධර්ම සාකච්ඡාවදවත් නැත්නම් ඒක වැඩමුළුවක විස්තර නොකරන එකක් නෙවෙයි. ඉතින් මේ ප්‍රශ්නේ ආවේ නැත්නම් නිකන් මොකදෝ මොකදෝ ආවේ. එන්න ඕනේ. කවට හරියට 11 ආකාරයේ කියලා දෙන්න තියෙනවා. ඉතින් ඒකත් මම බලාපොරොත්තු වෙනවා අද මේ ධර්ම දේශනාවට අතුල්කරනද හවසට. එතකොට අපිට පුළුවන් මේ විස්තර සහිතව ඒක දේශන අවස්ථාවේදී සාකච්ඡාවට අරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන අරමුණ නොබලා නොබලාම හිතේ හිස් බවක් දැනේ. දේ ඉහළට ඇදෙන වේගයකි. මේ අවස්ථාවේ ආනාපානට හිත යොමු කළ හැක. මෙසේ වුවද දැනෙන්නේ සියුම් වශයෙනි. මීට කලකට පෙර ධානය පාදක කරගෙන විදර්ශනා භාවනා කළ අයකි ගැටළු වී ඇත්තේ ආනාපානයේ අරමුණු නොකර ඒ தത്വයට යාමේ වරද නිවැරද භාවයේ පිළිබඳව ප්‍රමාණවත් පිළිසුරක් අපේක්ෂා කරමි. ඉතින් ඒ වගේ මේ හිතේ කෙලෙස් නැති බවක් තියෙනවා නම් ඒක ආනාපානෙ විතරක්ම නෙවෙයි එතෙන්ට යන තියෙන මාර්ගය. සමහරු මේ සද්දවලට අහුම්කන් දීලා ඒකට යනවා. එහෙම නැත්නම් සමහරු මේ බිම්බි මහකිලි මහරහා මේකට යනවා. සක්මනේදී යනවා. ඒ නිසා ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න පුළුවන් නම් හැකි තාක්තුරට හිත ඒ වගේ මේ චේතනාවලින් එහෙම ප්‍රකල්පන වලින් එහෙම නැත්නම් නීවරණ වලින් වෙන් කරලා තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක පිරිසුදු තත්වයක් කියන හැබැයි ඒක සතියට යට වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අවදි භාවයක් තියෙන්න ඕනේ. අර පළවෙනි ප්‍රශ්නය වගේ වේදනානාශකින් හෝ මද්ද්‍රව්‍ය වලින් හෝ ඒ වගේ දෙයකින් නෙවෙයි අවදි භාවය යටතේ ඒ වගේ තියෙනවනම් මේක හොඳයි ඒකට කරන උපක්‍රමයක් විදිහට තමයි අපි ඔය ආනපානෙ වගේ අරමුණක් ඉදිරිපත් කරගන්නේ. එහෙම නැතු වුණත් කරන්න පුළුවන් නම් හැකිතාක් දුරට ඒ වගේ කෙලස් නොකරන தত্ত্ব අගේ කරන්න කියලායි මට හිතෙන්නේ මේ ප්‍රශ්න දිහා බලනකොට. විපස්සනා භාවනාවේදී ධ්‍යාන සමත භාවනා ධ්‍යාන වලට සමානද කියා දැනගන්න කැමැති කරුණාවෙන් කියා දෙන මෙන්න ඉල්ලමි. මේක ඇත්තටම දෙකම කරලා තියෙන කෙනෙකුට නම් වෙලා ගතට වටිනවා. එහෙම නැත්නම් අර මේ ඒකෙ චිත්තතර ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක විපස්සනා විපස්සනා ධ්‍යාන කියන එක මේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේගේ පොතක පරිච්ඡේදයක සඳහන් කරලා තියෙන සම්පූර්ණ පරිච්ඡේදයක් අන්නේ ටික කියවගත්තා නම් විස්තර වෙනවා මේ දෙකේ සමාන අසමාන භාවය ඒකෙත් කියලා තියෙන්නේ ගොඩක් වෙලාවට මූල ධර්ම වලට බරව තමයි එහෙම නැතුව සමාන අසමාන භාවයේ Tamanට හරි අමාරුයි මේ ක්‍රියාකාරී වශයෙන් සමානකමක් තමයි පෙන්ලා දෙන්න හදන්නේ ධ්‍යානාංග වලට අත්දැකීමෙන් සමාන අසමාන භාවය බලන්න දෙකම අත්දකලා තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ දැනගන්න කැමති වුණ පළියට මේ වගේ විෂයක් චිත්ත ධර්ම පිළිබඳ විෂයක් අපිට අමාරුයි මේ කාට හරි sannivedanaya කරන්න. නිසා ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක් නම් මම ඉල්ලා හිටිනවා මේ බුරුමේ පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේගේ In This Life Itself කියන පොතේ සම්පූර්ණ පරිච්ඡේදයක් තියෙනවා. ධ්‍යාන විපස්සනා ධ්‍යාන කියලා ඒකේ මේකට උත්තරේ තියෙනවා. මට හරියට තරහ යනවා. ඒ තරහව පාලනය කරගන්න ක්‍රමයක් පැහැදිලිව උදාහරණ සමග කියා දෙනමින් කාරණකෝ ඉල්ලා සිටිමි. ඒ තරහ දිහා මේ විපස්සනා වශයෙන් නම් තියෙන තරහ තරහ වශයෙන් බලන එකයි තරහට තරහ වෙන්න එපා කියලා තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ. තරහ කියන්නේ දෝ කරදරයක්වත් මොකක්වත් නෙවෙයි තරහට තරහ ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකේ තියෙන සම්පූර්ණ දැනුම තරහෙන් උපන් දෙයක්. ලෝකායත විශ්ේ සම්පූර්ණ තියෙන්නේ ද්වේෂය පදනම් කරගෙන. ඉතින් ඒ නිසා ඒක නැතුව ජීවත් වෙන්න බෑ අපිට. නමුත් ඒක ගැටුමක් ඇති කරන විදිහට වෙන්නේ ඒ තරහ යෑම පිළිබඳව ඇති වෙන නුරුස්නා ගතිය තමයි. ඒ නිසා මේක හිතන විදියට ප්‍රශ්න උත්තර වැඩපිළිවෙලකින් සම්පූර්ණ පැහැදිලි කරන්න බෑ සමත ක්‍රමයෙන් නම් කියනවා මෛත්‍රී භාවනා වඩන්නේ කියලා විපස්සනා භාවනා කරනකොට කියන්නේ මේ තරහ තද්ද බල තරහ නෙවෙයි ඒ සාමාන්‍ය තරහ එනකොට ආස්වාසයේ මුලැමැදාක බලනා වගේ තරහෙත් මේ මුල මේ මැද මේ අග කියලා බලන්න. මුගක් වෙලාවට අපි දකින්නේ තරහා ඇවිල්ලා තරහා යම් ප්‍රමාණයකට ඝන බහල වෙලා ගොරොසු වුණාට පස්සේ ඒතර දැනගන්න මේක මැද කියලා ඊට පස්සේ ඒකේ කෙලවරට යනකම් තරහට තරහ වෙන්නේ නැතුව අග දක්වා බලන්න පුළුවන් වුණොත් දවසක එතකොට නම් වෙනසක් දැනෙනවා. එතකොට තේරෙනවා මේකත් මේ මිනිස්යාගේ හිතේ තියෙන චෛතසිකයක් සද්ධාව වගේම වීරිය වගේ සතිය වගේ ආසාව වගේ චෛතසිකයක් ඒක මේ දකින්නකොටම කඩාපැනලා නැති කරන්න හැදුවොත් තරහට තරහ යනවා. තරහ ඇවිල්ලා යන හැටි දැක ගන්න පුළුවන් නම් ඒක සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවට වැටෙනවා. නැත්නම් චිත්තානුපස්සනාවට වැටෙනවා. ඉතින් ඒක නිසා මේ පුංචි පුංචි තරහවල් ඒවට කියන්නේ නුරුස්නා ගති කියලා. ඒ නුරුස්නා ගති එනකොට ආවට පස්සේ දැනෙන්නේ දැනලා ඒක ඉවර වෙනකම්ම මක ඒක මකන්න නැතුව නැති කරන්න නැතුව ඉවෙන ඉවර වෙන හැටි බලන්න ගත්තොත් මේ අනිත් දවසේ තරහක් නැත්නම් නුරුස්නා ගතියක් එනකොට ලාවට තියෙනකොට දැක ගන්න පුළුවන්කම තමයි Taman හම්බ වෙන මේ ලාභේ ඉතින් ඒක මේ මේ වගේ හුඟක් තරහ යන කෙනෙකුට නම් අල්ලන්න වෙන්නේ පරියන්කේ හොඳට සතිය තියෙන වෙලාවේදී නුරුස්නා ගති ඔය බාහිරින් එන සද්දයක් නිසා වේදනාවක් නිසා නැත්නම් හිතවිල්ලක් නිසා එනකොට මට මේක වටිනා අවස්ථාවක් මේ තරහ මම මුලැමැදාග දකින්න ඕනෑ කියන හැඟීමෙන් බැලුවොත් සක්මනේදිත් සක්මනේ ඊට ටිකක් ගොරෝසුවට එනවා මොකද ඇස් වලින් කන් වලින් වගේ එකතු වෙන නිසා එදින්දා වැඩවලත් වෙනවා නමුත් සත්‍ය අඩු නිසා වඩා හොඳ වෙන්නේ පරියන්කේ කිටිබන් එක තමයි කරුණාමෛත්‍රිය දයාව සමහර භාවනා යෝගින් අතර දක්නට ලැබේ ඉර්ෂ්‍යාව නපුරුකම මේ භාවනාව යොදන අතර දක්න ලැබේ. අපිට අනුකම්පා කර මේ පහදා දෙනෙමින් කරුණායි ලෙසින්. මේක හරි හොඳයි. ඉතින් ඒවා තියෙනකොට නැතුව භාවනා කරන්න බෑ. ඒක නිසා මේ ස්පිතාලේ මේ වෛද්‍ය ශිෂ්‍යයන් පුරුදු කරනකොට විවිධ ලෙඩ තියෙන කට්ටිය හම්බෙච්චා ලේසි වෛද්‍ය ශාස්ත්‍රය කියලා දෙයි. ඒ වගේ මේවා මේ යෝගී කියලා කියන්නේ කවදාකවත් තාම ඒ මේ ලෙඩ රෝග සනිපෙච්ච කට්ටිය නෙමෙයි. ඒ තියෙන ලෙඩ ඊර්ෂ්‍යාව නපුරුකම භාවනාවකින් අතර දක්නට ලැබේ. ඉතින් මේ මේ ලියන එක්කෙනා ගාව නැත්තම් අන්න වටිනවා මං හිතන්නේ මේ අනික් කට්ටියගේ ඒවා දැකලා තරහ වෙන්න කාට හරි කියන්න පුළුවන් නම් මයි ළඟ ඊර්ෂ්‍යාව නැහැ, මයි ළඟ නපුරුකම නැහැ, මයි ළඟ කරුණාව නැහැ, මෛත්‍රිය නැහැ, දයාව නැහැ කියලා මේ අත්තප්පු එකද කියලාත් මට හිතනවා ඉස්සලා කිව්ව හොඟා තරහ යනවා කියපු එකනම තමයි ලියන්නේ හැබැයි මට පේන්නේ. ඒක හරි වටිනවා හැබැයි. මට හරියට තරහා එනවා පාලනය කරගන්න ක්‍රමයක් පැහැදිලි උදාහරණ සමග කියා දෙන්න කරනවා ඉල්ලමේ. මේ ඊර්ෂ්‍යාව නපුරුකම මේ භාවනා යෝගින් අතර දක්නට ලැබෙයි. එතකොට මේ ඊර්ෂ්‍යා නපුරුකම තමයි අර තරහා තරහම තමයි ඊර්ෂ්‍යා නපුරුකම වශයෙන් පෙනී හිටින්නේ. ඒක නිසා කාගේ කිල්ලෝටෙත් හුණු තියෙනවා. කාගේ මල්ලෙත් කිල්ලෝටයක් තියෙනවා. කාගේ කිල්ලෝටෙත් හුණු තියෙනවා. ඉතින් මේව නැත්තම් මොකටද මේ භාවනාවක්? මේවා තියෙන නිසා තමයි අපි භාවනා කරන්නේ. අපිට කියන්න බෑ මේ මේ කෙලස් ටික නැත්තම් අපිට භාවනා කරන්න අරමුණක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තියෙන්නේ අපි මේවට වෛහ කරන එකයි. අනු ළඟ තිබුණත් තම ළඟ තිබුණත් ඒක වෛර කෙරුවොත් ඒකේ මුල මැදාග බලන්න බෑ. ඒක විශේෂේෂ්ඨයක් වශයෙන් දැක ගන්න බෑ. ඒක නිසා ඒක මේ දැකීම සඳහා නොමිලේ හම්බ වෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. සමත භාවනා විදර්ශනා භාවනා කියන්නේ මොකක්ද? අපි මේ උස්ම රැල්ලේ හිත පවත්වාගෙන යන භාවනාව කියන්නේ මොකක්ද? ආනාපාන භාවනාව පමණද අනේ මට පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ඉතින් මේව ඇත්තටම මේ මේ වගේ ධර්ම සාකච්ඡාවකට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් මේ මූලික ප්‍රශ්න මේ මේවා තේරෙන්නේ නැත්නම් ඇත්තටම තේරෙන්නේ නැති එක සාධාරණයි. මොකද මගේ ජීවිතෙත් මම මම ගැන උනන්දුවක් උනේත් නැහැ. භාවනාව ගොඩාක් කල් යනකොට තමයි මේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒ නිසා ආනාපාන සති භාවනාව කරගෙන යන්න පුළුවන් නම් මේ ඔක්කොම විසඳෙයි කියලා හිතා ගන්න. කිසිසේත්ම මේවා දැනගත්තේ නැහැ කියලා භාවනාවේ දියුණුවට බාධාවක් වෙන්නේ. ඒක මේ ඉහිදියරයක් කරගන්න එපා. කියලා දුන්නත් ඒ කියලා දුන්නේවත් ප්‍රශ්න කරගන්න බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සමතක කියන්නේ මොකද්ද විපස්සනා භාවනා කියන්නේ මොකද්ද කියලා කවදාකවත් සාධාරණ සම්පූර්ණ උත්තර කාටවත් දෙන්න බෑ. ඒක එහෙම මේ මේ හතරස් එකක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් මෑත කාලේදී ප්‍රසිද්ධව පහළ වෙලා වැඩ කරන හිටපු ඒ අචංචා ස්වාමීන් කියනවා මෙහෙම දෙකක් නැහැ කියලා. සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙකක් නැහැ. මේ නිකන් බොරුවට මේ වාද කිරීම සඳහා හදාගත්ත දෙකක් විතරයි. සතිය පවත්වනවන දෙකම හරියනවා කියලා. ඒක නිසා මෙහෙම දන්නේ නැත්නම් ඒක ලොකු බරක්, ලොකු හිගයක්, ලොකු මේ අඩුපාඩුවක් කියලා හිතන්න එපා. Tamanට හුස්ම පේනවනම් හුස්ම හිත පවත්වන්න පුළුවන් නම් ඒක වටිනවා අර දැනුම ටොන් එකට වැඩිය. මේ හිත පවත්වන්න පුළුවන් දැනුමේ ප්‍රත්‍යක්ෂ දැනුමේ අවුන්සයක් වටිනවා ටොන් එකට වැඩිය. ඒක නිසා ආනාපාන සතිය කරන්න පුළුවන්ද බැරිද කියලා කියනවනම් මේ මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්ද බැරිද කොහොමද වැටෙන්නේ කියලා මට ඒකෙන් නම් පුළුවන් කියලා දෙන්න මේ මේ කොහොමද ආන මේ සමත භාවනා විපස්සනා භාවනා මගේ තියෙන දැනුමේ අඳුනගන්න හැටි. එහෙම නැත්නම් කෙලින්ම මේ වගේ අහසෙන් එනා වගේ ප්‍රශ්නක ආවට තොරතුරු මදි. ප්‍රශ්න කේ ප්‍රශ්නේ අදාළ වෙන්න තොරතුරු මදි. ඒ නිසා කවුරු හරි මේ ප්‍රශ්න ලිපෙක් කරන්නට ඇත්තටම අවශ්‍ය නම් මම කැමැතියි දැනගන්න ආනාපාන භාවනාව පමණද අනේ මට පහදා දෙන්න. මේ ආනාපාන සති භාවනාව මේ කියන එක කරලා තියනවාද කොහොමද වැටහෙන්නේ කිව්වොත් මට පුළුවන් ඒකෙන් මේ දහිතයක් ගන්න උනන්දුවක් වෙන්න කියලා දෙන්න. එහෙම නැතුව මේ සම්පූර්ණ මාතෘකාව කියලා දෙන්න මම මේ වගේ වෙලාවල් ගන්න. එතකොට ඒක මූලධර්ම වලට බර වෙනවා වැඩි. කෙනෙකු සමාධිගත වී සෑහෙන වේලාවකින් නින්දර ගියහොත් නැවත නින්දෙන් නැගින්න විට ඒ සමාධිය කැඩෙයිද නැතොත් ඒ සමාධියම පිහිටයිද ඉතින් මේ කරලා තමයි බලන්න ඕනේ. නින්දර ගියාට පස්සේ බලන්න ඕනේ මේ මොකද නින්ද කියලා කියන්නේ තීන මිද්දේ තීන මිද්ද කියන බරපතල මේ නීවරණයක් එතකොට එවැනි නීවරණගත හිතක සමාධියක් පවතින්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ඒ සමාධියේම නැවත පිහිටයි කියලා කියන්න අමාරුයි. නමුත් සමහර විටක මේ ප්‍රශ්න නැගෙන්න හේතු වෙන්න ඇත්තේ අර නිින්ද ගියා වගේ Tamanට නොදැනෙන නොතේරෙන තැන් වලට හිත වැටලා නිකන් මේ අමතක වෙලා ගියා වගේ ආයෙත් අර හිටපු ඉරියවටම එන්න ඉඳිනවා. එතකොට ඒක මේ නිින්දක්ද නැද්ද කියන ප්‍රශ්නේ බරපතල විදිහට මතුවෙනවා. එතකොට නම් මෙවැනි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒක අල්ලන්න තියෙන්නේ එහෙම තමන්ට විස්තර කරගන්න බැරි තැනකට ගිහිල්ලා ආපහු ආපුවාම හිටපු අරමුණේම හිටපු සමාධියම තිබුණා නම් ඒක නිින්දක් නෙමෙයි. ඒ සමාධිය නැතුව ඇඟ කුසීත වෙලා භාවනාවෙන් කැඩලා තිබුණා නම් නිින්දක් කියලා තමයි ගන්න තියෙන්නේ. මේ මේ ප්‍රශ්නේමයි අනිත් පැත්ත හරවලා උත්තරයක් හදා ගන්න තියෙන්නේ. නැත්තම් නිින්ද ගියා නම් ඒක සමාධියක් කියලා ඒකට සමාධියක් කියලා කියන්න බෑ. මගේ හිත මා සමග හරියට කතා කරනවා. ඒක මට මහා වදයක්. සිය පවත්වාගෙන හිටියත් නොහිටියත් තනියම ඇතුළතින් කතා කරනවා. මේ පාලනය කරගතිය හැකි හෝ తాවකාලික නවතාලියකේ ක්‍රමයක් කියා දෙනෙමින් කර්ණා කාරණක ඉලා සිටි මේකට තියෙන සරල කෙටි ක්‍රමය තමයි මෙනෙහි කිරීම. ගත්ත අරමුණ අතරක් න්යායර මෙනෙහි කරන්න. ආනපාන කරනවා නම් ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න තව තවත් කතා වෙනවා නම් ආස් මේ ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කිරීම නැත්තම් විතක්කය තමයි කරන්න තියෙන්නේ. ඒකත් හරියන්නේ නැත්තම් අරමුණ මෙනෙහි කළා හරියන්නේ නැත්තම් ඇතුළත කතාවකින් තොරව මෙනෙහි කිරීමේ ආනිසංසයෙන් හුස්ම රැලි කීයක් එක දිගට බාධා නැතුව පුළුවන් ද කෙනෙක් ගණන් කරන්න. ආශ්වාස ප්‍රශ්වාස එකයි ආශ්වාස ප්‍රශ්වාස දෙකයි ආශ්වාස ප්‍රශ්වාස තුනයි කියලා පහට ගිහිල්ලා ආයෙකට ඇවිල්ලා ආයෙ පහට ගිහිල්ලා ආයෙකට ඇවිල්ලා මෙනෙහි කිරීම සහ ගණනා කියන ක්‍රම දෙක සම්බන්ධ කරපුවාම අර හිතවිලි බහුල ගතිය සහ ඇතුළත කතාව බොහෝ විට නතර වෙන්න ඉඩ තියෙනවා 100%ක්ම කියන්න බෑ අඩු කරගන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පිම්බි මෑකිලින් භාවනා කරමි ඊයේ දේශනාවේ ඔබ වහන්සේ පහදා දුන් පරිදි කාය සංස්කාර සංසිඳන අවස්ථාවේ ඒ අන්දමින් විතක්ක ਵਿਚාර අධහැරීමෙන් භාවනා කරමි දේශනාවේ අවසන් ධර්ම සාකච්ඡාවේදී අවශ්‍ය කමඨහන් ලැබුණෙමි ඔබ වහන්සේ මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය ධර්මයේ ආපොද වේවා ආනාපානයේ 11 ආකාරයේ පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි එතකොට මේකටත් අපි අර හවසට ආනාපාන විතරක් නෙවෙයි පිම්බි මෑකිලිමෙත් ඒ විදිහට මේක බලපානවා අපි බලමු ධර්ම ශ්‍රේෂණාවට ඒක ඇතුළත් කරන්න. අනිත්‍ය ප්‍රතිපද විඥානය කිය අදහස් කරන අවස්ථාවක් තිබේද? චිත්ත සංකාර පරිසංවේදී අනුවෙන් විස්තර කරන අවස්ථාව තව ටිකක් පැහැදිලි කර දෙන්න. මේ මේකත් ඔය කියන මේ මේ දැන් හමස්පෙට්ටියට දාපු ප්‍රශ්න වලටම ඇත් එක. හන්දාවට සාකච්ඡා කරමු. මේ ඒ ප්‍රශ්න ඒ පැත්තට යන ටික ඒකට ධර්ම දේශනාවක් වශයෙන් අපි බලමු ටිකක් වෙලා ගන්න එකම මාතෘකාව නිසා. ගරු ස්වාමීන් වහන්සේ යම් ශ්‍රද්ධාවන්තියක් ශ්‍රද්ධාවන්තයෙක් ප්‍රතිපත්තියට වඩා ආමිෂයට බර වී සිටන විට එවන් අයෙකුට ප්‍රතිපත්තිය පිළිබඳ අනුශාසනා කිරීම වැරද්දක්ද ඉන් අවඩක් පෞසිත වීමක් වේද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඒක ඇත්තටම ඉදිරිපත් කරන ස්වරූපෙන් තමයි වැඩක් වැඩක් කරන තීන්දුව ඉන්නේ. ඉතින් ඒ වගේ කරන කෙනෙකුට ඉස්සල්ලාම සෑහෙන වෙලාවක් දැනටමත් කරන මේ ආමිෂයේ වැඩ අනුමත කරන්න කියනවා. අනුසා මේ අගය කරන්න කියලා කියනවා. මොකද ආමිෂය කියලා කියන්නේ දන් දෙනවා. ඒ වගේ කටට ඊට අමතරව හොරකම් කරන්න පුළුවන් හොරකම් කරන්නේ. ඒ වෙනුවට කාට හරි දන් දෙනවා. ඒ වගේම අනුන්ට අවශ්‍ය උදව්පකාර කරනවා, අනුන්ට කරදර කරනවා වෙනුවට ඒක බොහොම හොඳයි. නමුත් ඒ දානීදී දෙන දස දාන වස්තු තමන්ගිට අදාළ නැති නැත්නම් තමන්ගෙම වෙන පිට දෙයක් දීමක් තියෙන්නේ. නමුත් මේ ඒක යමක් කිරීමක් මතින් තම සතු වස්තුවක් අනුදීමක් මතින් කරන පින්කමක් නම සරුවචන් වහන්සේ සඳහන් කළා තියෙනවා නැත්තම් කලියුත් කිරීමක් තමයි දානේ කියලා කියන්නේ මේ දානේ කියන දර්ශන ගත්තොත් ඊටදී බොහෝමත්ම ශ්‍රේෂ්ඨයි නොකල යුතු දේ නොකර සිටීමෙන් ලැබෙන කුසලය නැත්තම් මේ විරමණ කුසලය නිසා දානය කන්දක් දෙනවට වැඩිය එක චිත්තක්ෂණයක් සිල් රකින්න කොහොඳයි පින්නම් බලාපොරොත්තු වෙන්නේ ආන් මේ දෙක සංසන්දනය කර ගන්න පුළුවන් නම් විස්තර කළ දෙන්න පුළුවන් නම් දාණයම පදනම් කරගෙන ඒ බලාපොරොත්තු වෙන කුසලය ඊට වැඩිය දසදහස් වාරයකින් සීලවන්තව ඉඳලා කරන්න පුළුවන් සීලය සඳහා මුදලක් අවශ්‍ය කරන්නේත් නැහැ එහෙම නැත්නම් මේ අඩුපාඩුකුත් නැහැ එතන තියෙන යමක් නොකර සිටීම ඊට පස්සේ ඒ විදිහට කලියුත් කිරීම සහ නොකලියුත් නොකිරීම කියන අප්‍රමාදයේ පැහැදිලි කරලා දෙන්න පතරම් ඉවසිල්ලෙන් කටයුතු කරනවා නම් එයා දැනටම අරගෙන තියෙන මේ ආමිෂයට බර ප්‍රතිපත්තියම වඩා හොඳ ක්‍රමයක් කියලා දීමේ මේ ප්‍රතිපත්තියට එහෙම නැත්නම් සමාධි සීල සමාධි ප්‍රඥාවට යොමු කරවන්න පුළුවන්. ඒක තමයි අර මේ මේ මේ අපි ගත්ත සූත්‍රේ පළවෙනියම සරුවචන්සේ සඳහන් කරලා තියෙන්නේ ආනුපුබ්බි කතං කද ආනුපුබ්බි මේ අනුපූර්ව අනුපුබ්බ සික්ක අනුපුබ්බ කිරිය අනුපුබ්බ වටිපදා කියලා ඒ නිසා සරුවචන්සේ දේශනා කළ තියෙනවා කෙනෙකුට බණක් කියනකොට උනත් දන්න තැන ඉඳලා ගැඹුරට කියලා දෙන්නේ කියලා. ඒ සඳහා යාගේ දැනට තියෙන හොඳ ටික අගය කරන්න ඕන. අගය කළා දැනටමත් පිනට කැමති බව තියෙනවා. කෙටි ක්‍රමයක් තියෙනවා. ඊට වඩා දක්ෂ ක්‍රමයක් තියෙනවා. ඒ මේකයි කියලා ප්‍රතිපත්තිය කියලා දෙන්න පුළුවන් නම් අනුපූර්ව ක්‍රමයට කියන කෙනාටත් හොඳට ඉවසීම් පුරුදු වෙයි. එතකොට මේ අහන කෙනාට සංසන්දනාත්මක වඩා හොඳ විකල්පයක් පෑදෙනවා. ඒක තමයි දක්ෂ ක්‍රමය. ආනාපාන සති භාවනාදී විස්ප ආස්වාද ප්‍රසවාසයේ සියුම් වී ගිය විට ආලෝකයක් මතුවී සිටී ප්‍රීතියක් ඇතිවේ විතක්ක ਵਿਚාර අතහැරීමද විතක්කය කියලා කියන්නේ මෙනෙහි කිරීම මෙනෙහි කිරීම හැරෙනවා නම් විතක්කය අතහැරුණා ඒ වගේම ආස්වාද ප්‍රසවාසයේ මුලමදාග බැලීම එහෙම නැත්නම් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කොට බැලීම ਵਿਚාරය වෙනවා. ඉතින් මේ දෙක හැලෙනවද කියන එක තමන්ටම තමයි තේරෙන්නේ. සමහර විටක මේ විතක්ක ਵਿਚාර කියන එකේ අර්ථය තේරුම් නැතුව වෙන්න ඇති කතා කරනවා ඇත්තේ. ඒක නිසා විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීම සඳහා කරන මෙනෙහි කිරීම කියලා හිතාගන්න. ਵਿਚාරය කියලා කියන්නේ මෙනෙහි කරන අරමුණු අතර වෙනස්කම් විමසා බැලීම, අරමුණු රස බැලීම. ඉතින් මේ දෙක හැලෙනවද කියන එක මේ මේ ක්‍රියාව නැවත නැවත සිදුවේ පහදා දෙනෙමින් ඉල්ලා සිටීම. එතකොට බලන්න අරමුණ දැන් ඉස්සරහින් තියන්නේ මෙනෙහි කරමින්ද නැත්නම් ඉබේම සිදුවෙනවද කියලා. ඉබේම සිදුවෙනවා නම් සාධාරණයි විතක්කේ හැයිලයි කියලා මේ බාර ගන්න එක. භාවනා කරගෙන යන විට කඳ ඉදිරියට නෙවෙයි නැවත කෙලින් කර ගැනීම වේදනාවක් ඇති විට ඉරියව සම්පූර්ණ වෙනස් නොකර අතපය සැලවීම කඳ ඇල කර ගැනීම වෙන සුළු වෙනස් කිරීමද නොකල යුතුද යන්න පැහැදිලි කර දෙමින් කවුරුන් ඉලා සිටමි. මේක මේ පිට කෙනෙක් කවුරු හරි මේ ඉඳලා මොනිටර් කරන වැඩක් නෙවෙයි තියෙන්නේ. Tamange සතිය පවත්වා ගැනීම සඳහා කලියුත්ත කරන්ඩ නොකල යුත්ත නොකරන්න. මේ දේවල් කරනකොට සතිය කැඩෙනවනම් නොකර ඉඳ වෙනවා. නමුත් සතියෙන් යුක්ත මේ දේවල් කරන්න පුළුවන් නම් සතියට හානි වෙන්නේ නැත්තම් නැත්තම් සමාධියට හානි වෙන්නේ නැත්තම් ඒකේ ප්‍රශ්නයක් නැහැ නිසා මේ කලියුත් නොකලියුත් සීලේදි වගේ සදාචාර වැඩ පිළිලක් නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ තමන් කරගෙන යන සතියට සමාධියට අනුගත අනුයාත වෙන වැඩ කරන්න නැත්නම් ඒව වැඩ කෙරුවයි කියලා පාඩුවක් නැහැ අනුයාත වෙන්නේ නැති වැඩ කරලා සතිය කඩාගත්තොත් තමයි අපි මේ වගේ ප්‍රශ්න නගන්න ඕනේ නානාසන නානාසන භෝජනම් පටික්කිපාමි ඒකාසනිකාංග සමාදියාමි ඒකාසනයකින්ද ආහාර වැළඳීමේ අංගේ සමාදන් වීම මේ පැහැදිලි කරන්න මේක මේ දුතාංග 13න් එකක් මේ එක වේලක් ගන්නවයි කියන එකයි මේකේ අදහස ඉඳගත්තර පස්සේ ඒකෙදී ආහාර අරගත්තර පස්සේ ආය නැගිට්ටොත් ආය ආහාර වේල ගන්න ඒකාසනිකාංගය කියලා කියන්නේ එක එක තැනක වාරිලා උදේ ඉඳලා හැන්දෑනකම් කකා හිටියත් ඒකේ ප්‍රශ්නයක් නැහැ ආසනේ නැගිටතර පස්සේ ඉරියව වෙනස් කරාට පස්සේ ආයේ ඒ නැවතත් ඒ ආසනයක් ගන්න නැහැ කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. හැබැයි මෙච්චර විතරක් නෙවෙයි. ඉතින් සෑහෙන විස්තරයක් තියෙනවා මේ ඒ විසුද්ධි මාර්ගය වගේ පොත්වල එක එක දුතාංගයක් සම්බන්ධයෙන් සමාදන් වෙන ක්‍රමේ තමයි මේ කියලා තියෙන්නේ. නානාසනිකාංගං පටික්කිපාමි ඒකාසනිකාංගං සමාදියාමි කියලා දානි වැළඳීමේදී දවසකට එක වේලට බස්සන්ඩ බර්ලා ඒක උත්කෘෂ්ඨ වශයෙන් කරනකොට කිරීම සඳහා සමාදන් වෙන හැටි තමයි එකෙන් තියෙන්නේ. හුස්ම රැල්ලේ මුලැමැදා ගන්න වෙන අදහස් කරන්නේ කුමක්ද? හුස්ම රැල්ලේ පටන් ගන්න තැන පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේකෙනි ප්‍රශ්නකදී මට කියන්න තියෙන්නේ මේ කරන කෙනාට දැනට වැටහෙන තැන කියනවනම් මට ඊට උටි කියලා දෙතයි. එහෙම නැතුව මොකද්ද මේ අදහස් කරන්න කියලා මට මේ මොකද්ද කැන්වස් එකක් නැතුව චිත්‍ර අඳින්න බෑ. කමඨාන් සුද්ධ කරන්න හරි ඇවිල්ලා මට කියනවනම් මේ කරන කෙනා දැනට කරනකොට මොකද්ද වැටහෙන්නේ කියනවනම් මට ඒ සංසන්දනාත්මකව කියන්න පුළුවන් මොකද්ද මේක සම්පූර්ණ කරන්න ඕන කියලා. ඒක පාට නැතුව මේ හුස්ම රැල්ල කියන එක අල්ලලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ඒ තොරතුරු එක ඇතුළත් කරනවා නම් ප්‍රශ්නෙට මම කැමැති විග්‍රහ කරන්න නැත්නම් ඒ ප්‍රශ්නෙට ගන්න. එහෙම නැතුව මේ මුලැමැදාක බලනවා කියන අදහස් කරන්නේ කොතන ඉන්න කවුරු කතා කරනවද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටනවා කාට හරි ඒක දැනගන්න ඕනේ නම් ඒ ප්‍රශ්න නගපු එකන මේ Taman දැනට භාවනා කරනකොට වැටෙන ආකාරයක් කියන්නේ. එතකොට මට ඒකෙන් කරුණු ගන්න පුළුවන් විස්තරය සම්පූර්ණ කරගන්න. නිතරම දේශනාවදී අසන් ලැබෙනවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නොවේ යන වාක්‍ය භාවිත කරන්න කියා. මේ බොහෝ විට හැඟීමක් නැතුව ගිරව් වගේ කීමක් බව සමහරට හිතෙනවා මේ අස්ථානිත නියමාකාරව කාවදින හැඟීමකින් ප්‍රයෝජන ගන්න උපදෙස් ලබා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඉතින් නැත්තම් නැවත නැවත කිව්වත් ඒක තේරෙන්නේ නැත්තම් ඉතින් මට තියෙන හැකියාව ඔච්චරයි. ඉතින් මොකද කරන්නේ? ඒ මේ හැම වෙලාවෙම මම කියනවා මෙන්න මෙතනයි මේක පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් තාම නෑ. අපි තව දවස් 7-8ක් ඉන්න නිසා තව ටිකක් අහලා බලමු. මම දෙන්නම් මට මට නම් වෙහසක් නෑ. ඔය නැවත නැවතත් මම කියන්නම්. කියනකොට මේ වැටෙන්නේ නැත්තම් දෙන්නම වගකීම් බාර ගන්න ඕන. හැබැයි ඉතින් අහන කෙනයි කියන කෙනයි ගිරව් වගේ කීමක් බව සමහර විට හිතෙනවා. වෙන්න පුළුවන්. මොකද ඒ අවස්ථාවේ හැටියට නෙවෙයි නම් පාවිච්චි කරන්නේ මන්තරේ මන්තරේ බලයේ හිටින්නේ. පරිසරයත් එක්ක තමයි යන්න ඕනේ. ඒක නිසා අපි බලමු ධර්ම සාකච්ඡාවේදී මේක නැවතත් කොතනදීද කියන්න ඕනේ කොතනදීද නොකියන්න ඕනේ කොහොමද මෙනෙහි කරන්න ඕනේ කියන එක නැවත නැවත ඇහෙන්න සලස්වන එකයි කරන්න තියෙන එකට. සක්මන් භාවනාදී අවස්ථා තුනම සමාන වාර ගණන් සමාන වාර ගණන් කළ යුතුද එසේනම් එක් එක් වාරයක් අවසානයේ එක ඇඟිල්ලක් නමා ගණන් කරගත්තාට වරදක් නොවේද එසේ කිරීමෙන් චිත්ත ඒකාග්‍රතාවයට බාධාවක් වේද එසේ නොවේ නම් ඒ අවස්ථා තුන කෙලෙස කාල සීමා කරගත යුතුද අපට සිතැඟි සේ මාරු කළාට වරදක් නැද්ද අවස්ථා තුන කියන එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ ප්‍රශ්න පළවෙනි වාක්‍යයේ තියෙන සක්මන් භාවනාදී අවස්ථා තුනම සමාන වාර ගණන් කළ යුතුයද? ඒක ඒ කියන්නේ මේ මේ පළවෙනි වාක්‍ය වුණත් සංවේදනය වෙන සක්මන් භාවනාදී අවස්ථා තුනම සමාන වාර ගණන් කළ යුතුය. එසේනම් එක් වාරයක් එක් එක් වාරයක් අවසානයේදී එක් එක් ඇඟිල්ලක් නමා ගණන් කරගත්තාට වරදක් නොවේද? එසේ කිරීමේදී චීතග්‍රතාවයට අබාධාවක් වේද? ඉතින් මේක මේ මේ නැතුව සාමාන්‍ය වම දකුණ වශයෙන් පටන් ගත්තාම කිසි ප්‍රශ්නයක් වෙන්නේ. මේ යන්න හදන්නේ අර ඈත කෙලවර අල්ලන්න හදනවා. අර මූලික ටික දන්නේ නැතුව ඒ නිසා මම හිතලා මේ කියන්නේ සක්මන් බාන්දේ වම දකුණ වශයෙන් මෙනෙහි කරන්නේ. එතකොට ඇඟිලි නමන්න ඕන කරන්නේත් නැහැ. Taman දන්නවා මේ මොකද්ද තියෙන්නේ කියලා. එතන වම තිනකොට වම තින බව වැටෙන ගතිය, දකුණ තිනකොට දකුණු පාය තියෙන බව කෙටෙන බව වැටෙන ගතිය තියෙනවද කියලා දැනගත්තොත් දැනගන්න පුළුවන් නම් මේ ඒ ටික කමඨාන් සුද්ධ කරනට විස්තර කෙරුවොත් මට අවස්ථාවක් ලැබුණොත් කියලා දෙන්න පුළුවන් ඊගාවට යනවා නම් මොකද්ද කරන්න ඕන කියලා. මේ වගේ මේ අවස්ථා තුන වශයෙන් මේ වගේ පටලවිලි සහිත කෙනෙකුට කොහොමඩක්වත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ ආනුපුබ්බි වැඩ පිළිවෙල තමයි තියෙන්නේ. මුළු පියවරම එකට මෙනෙහි කරන්න තුනකට නැතුව පටන් ගන්නකොට. වම වම වාසියේ දකුණු දකුණ වශයෙන් ඒක පුළුවන් නම් අපි බලමු ඒක දිගේ ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විනය ශාසනයේ අවශ්‍යයි. නමුත් විනය විරෝධී ශාසන විරෝධී වැඩ කරමින් ශාසන වංචනිකයින් කෙලසෙමින් කර්මස්ථානාචාර්යවරුන් ලෙස ඉහළින් වැඳබෙන ඕලාරික කෙලස් බහුල අපේ ඇතම් භික්ෂුන් වහන්සේලා යෝගාවචරණ කමඨාන් දෙන්නේ කෙසේද? මිනිසා බොහෝ දෙනා මුලාවෙන් මුලාවටපත් වෙයි. මේ ගැන පැහැදිලි අර්ථකථනයක් දෙනු මැනවි. මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම ගැන සමාවන්න මෙවැනි අයකින් අපට ගත හැකි ආදර්ශය කුමක්ද? ඉතින් අර මේ මංගල සූත්‍රය තමයි කියන තියෙන්නේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනං. ඉතින් මේ ලෝකේ හොදන්න බෑ අපට. කවුරුණත් ඉල්ලුම සැපයීම තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා එක එක කට්ටිය එක එක බිස්නස් කරන. ඉතින් කස්ටමර්ස්ලා ඉන්නවනම් බිස්නස් කියට අපි මොකද කරන්න තියෙන්නේ? Taman දන්නවනම් මේක මේ කියලා ඒ අනුන්ගේ කොන්ත්‍රාත් කරන්න යන්න එපා. පරණ ගොනායි කරත්ත විකුණලා ගන්සභාව වැඩ අයින් කරලා දන්න එකක් කරගෙන යන්න Tamanට පොරොදෙන්. ඒ ලෝකේ සුද්ධ කරන එක සරුවත්යන් වහන්සේ ඉන්න කාලෙත් සස්තාස්සුවරු හිටියා. සරුවත්යන්සේ ඒගොල්ලත් එක්ක ගනුදෙනු කරන්න කියන උන්වහන්සේ උන්වහන්සේ ක්‍රමේ විකටම කියා දීප එක තමයි තියෙන්නේ. මම හිතනවා මේ අනුන්ගේ වැරදි බලන එක තමයි මේ ප්‍රශ්න ලියන කට්ටියගේ තියෙන ප්‍රධාන වැරද්ද. ඕක තියෙන කාක්කල් භාවනාවක් නම් කරන්න බෑ. ඒක ඒක භයානක දෙයක්. ඒ මොකද ඇයි ඒ කරන හැම වැරද්දකින්ම Tamanට පෞසිද්ධ වෙනවා. ඒ මනුස්සය කරන හැම වැරද්දක්ම හිත හිතා අනුමෝදන් වෙනවා සාදු සාදු සාදු ඒගොල්ල මිනිස්සු නොම ගෑවනවා සාදු සාදු සාදු කියලා ඒ සියල්ලම මල්ලේ දා ගන්නවා ඉතින් කරු ස්වාමීන් වහන්සේ හිතගෙන කරන භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා වැඩි අවධානයක් දීම සුසුසයකේ හිතනවා මක්සින්ත අපේ සමාජයේදී ආ බැලුවත් ඒ පෝලිං සමාජයක් නිසා පෝලිං වල අවශ්‍යයෙන් පැයකමාරක් කාලයක් වුණ ගත කිරීම සිදුවේ පොලිම සාමාන්‍යයෙන් ඉදිරියට නොවන පොලිම් වේ. උදාහරණ මහස්පිතාලයේ තුන්ඩු ගැනීමේ පොලිම, දන්සල් පොලිම, බැංකු පොලිම, මස් වස්මගී පොලිම, ඡන්ද පොලිම. ආදී මේ පොලිම් කඩා ඉදිරියට ඉදිරියට උත්සාහ කරන කෙනෙක් හිටියොත් නිතර වෙන සිද්ධියක් පොලිමේ අනිකුත් සියලු දෙනාගේ ද්වේෂය. මම ඇතුළත්ව ක්ෂණිකව නැගේ. බනින්න හුඟ වේලා ගනි. නිසා මේ සූදානම් වන්නේ කෙසේද මේ එක පොලිමකටවත් නොගී හිටපුවම ඉවරයි. ඉස්පිතාලට යන්න එපා. දන්සල් වලට යන්න එපා. බැංකුව වලට යන්න එපා. බස් මගී පෝලිං වලට යන්න එපා. ඡන්ද පෝලිං වලට යන්න එපා. මේ හිතගෙන භාවනා කරන්න ගෙදර ඉඳගෙන. ඒකවල ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. දැන් ඇත්තටම පෝලිං අඩුයි. මම හිතන්නේ අපි පුංචි කාලේ ජයන පෝලිමක් තිබ්බා. මේ ඒක තියපන්නකොට දැන් අඩුයි මෙව මේ ඕනකමට යන පෝලිම මෙව්වා. පෝලිං හොය හොයා යන්නේ මෙව්වා. ඒ නිසා ඒක මේ හිතගෙන භාවනා හොඳ නැහැ කියන එක නෙමෙයි තියෙන එක හුඟක් හොඳයි ඉස්සල්ලා මේ සක්මන් භාවනා පුරුදු කරපු කෙනාට විශේෂයෙන්ම අර ප්‍රශ්න වගේක් අහලා තිබුණා නිදිමත වගේ ඒවා එනකොට ඒ හිතගෙන කරන භාවනා ගොඩක් මේ විකල්පයක් වශයෙන් උදව් කරනවා තමන්ට පුළුවන් සක්මන් කරනකොටත් වෙහෙසයි නම් ඉඳගෙන ඉන්නකොටත් නිින්දට වැටෙනවා නම් ඒ දෙක අතරමැද සක්මනත් පරියන්කයත් අතරමැද භාවනාවක් විදියට ඔය හිතගෙන කරන භාවනාව කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය ආධුනිකයන් කියලා දෙන්නේ නමුත් ඒක මේ වළංගු භාවනා ක්‍රමයක්. ඒ නිසා මේ පෝලිම් ප්‍රශ්න නිසා නෙවෙයි ඒක කරන්නේ නිදිමත ප්‍රශ්න නිසා. හිතගෙන ඉන්නකොට ඉරියව් පවත්වන කරනකොට නිදිමත එනවා අඩුයි. ඒක නිසා සමහරු ඉන්නවා පැය දෙක තුන වගේ හිටගෙන එහෙමම ඇඟ ගල් වෙලා වගේ භවනා කරපු やつෝ ඒ නිසා ඒක මේ අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. සක්මන් භාවනාවට ඉස්සෙල්ලා හිටගෙන ඉඳලා ගන්න මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියන ආරම්භෙමයි ඊට පස්සේ ආනාපානෙ හිත දාන එකයි කරන්නේ හිටගෙන කරන භාවනාව. මේ මම ප්‍රශ්න කීපයක් අරන් තියාගත්තා හවස ධර්ම සාකච්ඡා දේශනාවට සම්බන්ධ කරගන්න ඊට අමතරව ඊතුරු ලිඛිත ප්‍රශ්න හමාරයි ඒක නිසා මම ඉල්ලා හිටිනවා මේ ධර්ම සාකච්ඡා වාරේ ඉතුරුලා තියෙන වෙලාවේ වෙන සුදුසු මාතෘකා තියෙනවා නම් කරුණා කරලා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරගන්නයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් අපි නිදා ගන්න ගිහිල්ලා දකුණු පැත්තට හෝ වම් පැත්තට ඇලවිලා ඉන්නකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ හොඳට වැටෙන ස්වභාවයක් තියෙනවා. ඒ වෙලාවේ ඒක මෙනෙහි කරන එක සුදුසු ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම ආනාපාන සති භාවනා සඳහා නිදා ගන්නෑ. නිදා ගන්න වෙලාවේ ආනාපාන සතිය කිරුවට කමන්නේ නෑ. ප්‍රයෝජන ගැනීම සඳහා ඔය පෝලිං වල ඉන්නකොට උනත් Taman පුරුදු කරලා තියෙනවනම් පෝලිමට යන්නේ භාවනා කරන්න නෙවෙයි. ඉන්න වෙලාවේදී Tamanට මේක භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හතර ඉරියව්වෙන් පටන් අරගත්තට කුඩා අණු කුඩා සෑම ඉරියව්වකම ක්‍රමයෙන් ක්‍රමයෙන් මේක තින්ත පොන කඩදාසියකට පෑනක් තියාගෙන ඉන්නකොට උල්පත් පෑනක් එන්නේ එන්නේ එන්නේ තින්ත පැතිරෙනා වගේ මේ භාවනා ක්‍රම හැම ඉරියව්වටම පැතිරෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්ධ වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක්ඛ සත්‍ය පැහැදිලි කරනකොට කියලා තිනවා ඉදං කෝපන වික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපිහි සම්පයෝගෝ දුක්ඛෝ පිහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට මෙතනදී මේ සංකිට්ඨේන පංච සඳහා දුක්ඛා කියන එක හැර මං හිතන්නේ සියලුම මනුස්ස වර්ගයාට තේරෙනවා. මෙතන ගැඹුරුම දේ තමයි මං හිතන්නේ සම්බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්ත දේ මේ සංකිට්ඨේන පංච උපාදානකන්දා දුක්ඛා කියන එක. ඒත් අවශ්‍ය මේ ගැන කල්පනා කරනකොට සම්බුද්ධ ඥානයකට මිසක් ඒ සියුම් දේ ඇත්ත වශයෙන්ම කොච්චර දැන් මේ මනෝවිද්‍යාඥයෝ මහාචාර්යවරු අරහි මේ මනෝවිද්‍යාව සම්බන්ධව කොච්චර පොත් ලිව්වත් මං හිතන්නේ කාටවත් ඒ ඒ දේ නම් තේරුම් ගන්න පුළුවන් කියලා සම්බුද්ධ ඥානයක්ම ලබා ගන්න ඕන එක තමයි මම දකින හැටියට සම්බුද්ධ ඥානයේ තියෙන සුවිශේෂත්වය. ආම සියුම් දෙයක්. එතකොට ස්වාමින් වහන්සේ මට දැනගන්න ඕනේ මේ සංකිට්ඨේන පංචපාලකන්දා දුක්ඛා කියන එකේ උපාදානය. අපි කොහොමද මේ කඩාගන්නේ මේ ගිහි ජීවිතෙත් ඉන්න ගමන් අපිට දැන් රූපයක් දැක්කම, ශබ්දයක් ඇහුනම, කඳක් සුගඳක් දැනුනම ඒක දැනනකොට අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීමෙන් ඒ උපාදානය කඩා ගන්න පුළුවන්ද? නැත්නම් අපි දැන් මේ සෑම දෙයක්ම අපි ග්‍රහණය කරගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේක කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න. ඔය ගීගම කඩා ගන්න බැරිද? ගීහිකම කඩා ගන්න බැරිද? ගීහිකම දැන් ගීහිකම ඉඳලානේ ඔය කඩා ගන්න හදන්නේ. ගීහිකම කඩා ගත්තාම ඒතරම උපාදාන කරපුවම අනිත් ඔක්කොම ගලවලා යනවා. ස්වාමින් වහන්සේ ප්‍රශ්නේ නැගුහින්දා මම කියන්න කැමතියි. මගේ එහෙම අදහසක් තිබුණා. මහත් මිත්‍රයෙකුත් ගියා පිටපදින් පොඩ්ඩක් එහා තියෙන දොඩන්දුව. දොඩන්දුවෙන් බහැලා ගඟේ යන්න ඕන පොල්ගස්දුව ආරණ්‍යය. මේක ඥානතිලෝක හාමුදුරුවෝ හිටිය ආරණ්‍ය සේනාසනය. ඉතින් මගේ යාළුවගේ එයා නුවර පැත්ත යාළුවෙක් එයාගේ යාළුවා ගමේ හාමුදුරුවෙක් තමයි එතන ස්ථානයේ බාරව හිටියේ. ඉතින් අපි දෙන්නගෙන්ම ප්‍රශ්න කළේ මම දැනුම් හුඟකමක් නැහැ. මගේ මිත්‍රයාගේ බොහොම හිතවත් ආඳුරු නමක්. පස්සේ ඉතින් ගෙදර විස්තර අහලා කළා. පස්සේ යාගෙන් ඇහුවා මේ දැන් අම්මා තාත්තා බලාගන්නේ කවුද කියලා. ඉතින් කිව්වා හාමුදුරනේ මේ මට තමයි ඒ වගකීම් පැවරලා තියෙන්නේ. ඉතින් ඒ හාමුදුරුවෝ කිව්වා එහෙමනම් ඒ වගකීම් ඉෂ්ට කරලා ඉන්න කියලා. ඉතින් මම ඉතින් එහෙම නෙවෙන්නා මටත් ඒ තත්ත්වයෙන් තියෙන නිසා නමුත් ඉතින් මගේ පියාණන් අවසර දුන්නා. ඉතින් මෑණියෝ කිව්වා විවාහ වෙන්න ඕන කියලා. ඉතින් අවුරුදු 37 දී විවාහ වුණා. හරි මං කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. තාම ගිහිකම තියෙනවනේ. දැන් උනත් කඩතයි. ඒ ස්වාමීන් වහන්සේ. ඒක කැඩුවට පස්සේ ඊටු ටික කරතයි. ඊටු ඉවත් උපාදාන වෙලා තියෙන ඕකම තමයි. ওই ක්‍රමයටම තමයි. දැන් ওই ගිහිකම තියාගෙන අනිත්‍යව කඩන්න හදනවා කියන්නේ ඒ මේ ඇතුලේ ඉඳගෙන පෙකින වෙලා කන්න බැරිද කියලා අහනවා මේ මේ බඩේ ඉන්න එක. <laughs> ස්වාමීන් වහන්සේ මම ටිකක් දුරට අඩු කරලා තිනවා. මගේ පුතාලා තාම උසස් අධ්‍යාපනය ලබනවා. මම ඒගොල්ලන්ට ඉඩ කරන් ලිව්වා. ලියලා මං කිව්වා තියෙනවා නම් පියාගන්න විකුණන නම් විකුණ ගන්න මට ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ඔක්කොම ගිහි වැඩ මං කියන්නේ ගිහිකම කඩන්න බැරිද කියලා. ඔක්කොම ගිහි වැඩ. තමන්ගේ දේවල් දරුවන්ට ලියනවා කියන එක ඔකේ මොන කියන්න දෙයක් නැහැ නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උත්සාහයක් දරනවා. හරි ඒක ඒක නිසා ඒ කළ හැකි ටික කරන්න ඒතො ටික කරනවා. අපිට කරන්න බැරි දේවල් අල්ලන්න ඉස්සෙල්ලා ඉවරලා මේ ඉස්සරහා ඇහි තියෙන තමන්ගේ ඇහි තියෙන අයින් කෙරුවට පස්සේ අනුන්ගේ ඇස්වල තියෙනව බලතයි. මට මෙහෙම දෙයක් හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන් අපි වයස්ගත නිසා අපි මේ කරන් තියෙන සලන් ඔක්කොම කරලා ඉවරලා අවසාන කාලේ මේ පැවිදි භාවයක් ලබාගෙන ආරණ්‍යකට වෙනවා කියන එක අර ඉන්න තරුණ භික්ෂුන් වහන්සේලාට අපි අනවශ්‍ය බරක් පැටවීමක් නේද කියන එක මොකද අපේ වයස්ගත ස්වභාවය නිසා ඉන්නේ නැවිදීන පසුකම් ඇති වෙනවා ඒක හොඳද කියන එක ගැටලුවක් තියෙනවා ඒ ඔක්කොම ඔක්කොම තියෙන ගිහිකම කඩා ගැනීමත් එක්ක සම්බන්ධයක් නෙවෙයි ආයතන ගැනව කතා කරන්නේ මම කියන්නේ මොකක්වත් නෙවෙයි. දැන් මේ මේ රකින්න හදලා ගිහිකම කඩන්න බැරිද කියලා. ඊටු ටික කඩතයි. පැවිදි වෙනවා කියන එක නෙවෙයි ගිහි කෙනා කරනවා කියන්නේ. ඕන තරම් කරත හැකි. ඒ නිසා ඒ පුළුවන් හරිය බලන්න මේක හයියෙන් අල්ලගෙන ඊටු ටික කොහෙද අතාරින්නේ? පංචපාදන කන්ද අයින් කරනවා කියන එකේ මහා ලොකු ගැඹුරක් නෑ. ඒකම තමයි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, විවිප්පයෝග දුක ඔක්කොම ටික තමයි. ඒක ඉතින් අපිට තේරෙනවා පංචපාදන කියලා කියන්නේ මේ තණ්හාව දුකට ඇති තණ්හාව තමයි අපි ළඟ තියෙන්නේ. මුළු ජීවිතේ පුරා පැවිදුණක් තියෙනවා. පැවිදුණයි කියලා නැති වෙන්නේ දුක පිළිබඳ පුදුම ආසාවක් තියෙනවා අපිට. ඒක තමයි අවිද්‍යාව වශයෙන් පෙනී හිටින්නේ. ඉතින් අපි මේ අවිද්‍යාව කියලා කියන්නේ අපි මේ දුක මේ දුක මට විඳ ගන්න මම අයිතිවාසිකම් දදා හටන් කරනවා. ඒකට තියෙන ආශාවෙන්, ඒකට තියෙන තෘෂ්ණාව, ඒකක් තමයි ගිහිකම කියන එක. ඉතින් ඒක දිහා බලන්න පුළුවන් නම් ඒ කවුරුවක්වත් අපිට මේ දුක් විඳපන් කියලා දෙන්නේ නැහැ. මේක වේදාගෙන කන කෑමක් තියෙනවා. නැත්නම් ඇදගෙන නාන නෑමක් තියෙනවා. ඉතින් ඒ පිටබඳව අපි හැම වෙලාවෙදීම මේ දේ මට කරන්න බෑ අර දේ මට කරන්න බෑ කියලා අපිම මවාගත්ත හීන ලෝකෙක අපම මවාගත්ත මේ තහංචි වර්ගයක් තියාගෙන ඒ තහංචි වල වටිනාකම කියලා දිදී ඉන්නවා. මෙන්න මේ නිසයි මේක කරන්න බැරි. මෙන්න මේ නිසයි මේක කරන්න බැරි. පිටගෙනකොට ඕක තඹේක වටිනාකමක් නැහැ. Taman තමයි ඒක තමන්ගේ තහංචියක් පනවගෙන තහංචි වටිනාකම පවරගන්නේ තමන්ගේ දැනුමේ හැටියට තහංචි ලොක් කරගන්නේ ඒ තමයි අවිද්‍යාව කියන්නේ මේ දුකට ඇති තණ්හාව තමයි තියෙන්නේ ඒක නිසා කියන්නේ මේ ලේසියටත් පහසුවටත් දන දන වැරදි කරනවා එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා ඔච්චරයි ඔක තමයි ඔය දුක පිළිබඳ තෘෂ්ණාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි ඊට පස්සේ ඒක ඒක තමයි අවිද්‍යාව වෙන්නේ. ඒ කියන්නේ අපිට අපිට ඒ දවසට අදාළ කරදර කරදර ටික අපිට නාවොත් හරි වෙහෙසයි අපිට. අපි හිතනවා මේ මේ අපි අපි වග වෙන්න වගේ බර බරපතල වැඩ ඇති එහෙම නැත්නම් වගකීම් සහිත ලොකු කෙනෙක් කියන්නේ අපිට ලොකු ආසාවක් තියෙන නිසා ඒ කරදර කරන අයට අපි ගාණක් ගෙවලා හරි තියාගෙන ඉඳලා ඒ දවසට කරදර ටික ඉල්ල ගන්න. ඒකල කියනවා බෑනේ කරන්න මේ මේ අරක තියනවනේ මේක තියනවනේ. හැබැයි ඒ කරදර කරන මිනිස්සු කියනවා අනේ මෙයා කා යනවා නම් හරිය හොඳයි කියලා. නාකිය මැරෙන්නෙත් නෑ ඇඟ අහක වෙන්නෙත් නෑ කියලා කියන්නේ. ඒක හිතන්නේ එහෙම නෙවෙයි. අනේ මම නැත්තම් මේ ගෙදර අයට කැඳ වේලක්වක් ගා ගන්න හම්බ වෙන්නේ සම්පූර්ණ මේ දෙක අතර තියෙන අපි ඔය හිතන එකක් නෙවෙයි. ඒ මම පිටකොටේදී කරන වෙලාවේදී ඒත් අපේ අක්කලා රෙමේකුන් අතර දෙනෙක් ඔක්කොම අත්තම්මලා ඉතින් ඇවිල්ලිවලා අනේ ස්වාමීන් වහන්සේ මේ වයසටවත් හම්බෙච්ච එක ලොකු දෙයක් බොහොම වටිනවා අරකයි මේකයි කියලා. ඉතින් මං කව දැන්වත් ෆුල් ටයිම් දාලා කරන්න කියලා යනවා. බෑනේ මට අරක තියෙනවනේ මේක තියෙනවනේ මේ මේ දරුවන්ගේ ප්‍රශ්න ඉවරයි දරුවන්නේ දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා මම කොහම එකක් කියන්නම් ඔය දරුවෝ උඹලා ගියේ දවසේ දොඹ තෙලෙන් කැවුම් වල සන්තෝෂ වෙනවා. උඹලා හිටපහම මල වාතේ ගෙවල්ලු. ඵලයල්ල පැත්තකට කියලා. එහෙම කියන්න එපා ස්වාමීන් වහන්සේ බුදු අම්මේ අපි නැතුව බෑ. අපි මේ පුතුම විදියට අපිට දරුවෝ සලකන්නේ ෂෂ්ඨජනුත් ගෙනත් දෙනවා. ඩර්ටන්ස් එකමුත් බෙහෙත් තරම් දෙනවා. පුදුම જાති සලකන්නේ කියලා. මම කොච්චර උඹලා ගියේ දවසේ විශාල සාන්තියක් වෙනුම් කසාද බඳ තින්නේ මඟුල් කණ්ඩ. අත්තම්මලට සලකන්න නෙවෙයි. ඒ නිසා උන්ට මගුල් කණ්ඩලා ඵලයක්. එක නෝනා කෙනෙක් විතරක් කිව්වා ඇත්ත ස්වාමීන් වහන්සේ මගේ දරුවා නම් බැඳපු දවසේකලු අම්මා මගේ ජීවිතේට ඇත්ත තියන්න එන්න බෑ පැත්තකට ඉන්න. මම දැන් ගියක් කරන පැත්තකටලා ඉන්නවයි කිව්වා. මේ දරුවන්ගේ ජීවිතවලට ඇඟිලි ගහලා අම්මලා විසින් තාත්තලා විසින් පවරගත්ත, පටවගත්ත දෙයක්. ඒ දරුවෝ කැමති නෑ. වෙස්ට් එකේ නම් දෙන්නෙම නෑ. මොන විදියකින්වත් නෑ. අපි බැන්දේ අපිට පවුල් කන්න ඕනට අම්මගෙට ඕන අම්මා ගිහිට දානවා මේ මහලු නිවාසයකට. ගානක් ගෙවලා. ඒ ඉතින් අම්මලා තාත්තලා හිතන්නේ ඒ දරුවන්ට පවුල් කරන හැටි උගන්වන්න අම්මලා තාත්තලා හිතනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ අදහස් පවසු නිසා මටත් හිතුණා අදහස් පවසන්න. අත් වශයෙන් මට මහ බැංක අවුරුදු 60 වෙනකන් රැකියාව කරන් තුණා. මම 55 විශ්‍රාම අරගෙන මං කිව්වා මගේ පුතාලා දෙන්නට මට අවශ්‍ය කාලයක් නැහැ උඹලගේ දරුවන්ට හම්බ කරන්න. ඔයාලට ඔය දින්ටි ඇති මෙන්න ලිව්වා. කියලා මම ඉතින් කියලා තියෙන්නේ වැඩි හිටි නිවසකට හරි ගිහිල්ලා තනියම නිදහස් වෙලා ඉන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ. හොඳට ප්‍රශ්න දෙක කතා කරලා බලනවා උපාදානස්කන්ධ අයින්කරනද ওই ක්‍රමයට වැඩි බොහොම රැඩිකල් බුදුහාමසගේ ක්‍රමය. ඔක්කොම නිකන් ගිහි ක්‍රම. මොකද බුදුරජාණන්සේ ඊට වැඩි බොහොමත් රැඩිකල් අද්දුටුවේ ප්‍රත්‍යක්ෂ ක්‍රම වර්ගයක් දාලා තියෙනවා. ගොඩ ඉඳගෙන පීනන්න බෑ මහත්වෝ වතුරට බහින්න. ලොකු තාමනන් සින්න කාලේ ගොඩ ඉඳගෙන නැව් පෙරලන්න බෑ කිව්වා. ඒකට ගැඹුරු මොහොතට යන්න ඕනේ. මොකද මේ මයිත් එක්ක එනකොටම ආපු මහත් එක්ක ආව එයා සමසතරිස් කර්මස්ථානම දන්නවා. හොඳට පාලිත් දන්නවා. ඉතින් මේ මම ආවේ තීන්දුවක් කරගන්න මොකක් හරි මේ දෙකේ එකක් කරන්න ඉතින් මම ආපු එක ලොකු සංස කතා කරලා මේ මහත්තයා නිකන් වෙලා තිබුණ නිසා ලොකු සංස කිව්වා මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් අපිට සමත වශයෙන් කර්මස්ථාන 40ක් තියෙනවා මේ 40න් කොහෙන්ද පටන් ගන්න හොඳ කියලා ඇහුවා ඊට පස්සේ ලොකු සංහසේ හොඳට ඇන්දට හේතුලක මහත්තයෝ කොයි එකෙන් හරි පටන් ගත්තට වැරද්දක් වෙන්නේ නැහැ එකක් හරි කරලා තිබ්බනම් මට පොඩ්ඩක් අත දෙන්න තිබ්බනේ. දැන් එකක්වත් කරලා නැහැ. හදලා එහෙම දන්නවා. මහත්තයෝ මේ නැව් පෙරලන්න බෑ කිව්ව කොට ඉඳගෙන. දන්න මොකකින් හරි බෑ ගන්න. ඊට පස්සේ ඒක ගැන අහුවනම් මට කියන්න තිබුණා මේ ටික දන්න මෙන්න මේ ටික කරන්න ඕනේ. දැන් එකක්වත් කරලා නැහැ. හදලා එහෙම දන්නවා. දැන් කොහෙන් දන්න වැඩිකම නිසා කොහෙන්ද බහින්නේ කියලා ප්‍රශ්නේ. මෙහෙමයි මේ ප්‍රශ්න එකින් එකට හැත් බැඳෙන්නේ. එහෙම නැත්නම් යන්නේ නමුත් කොතනකින් හරි කඩා ගන්න එකයි තියෙන්නේ. කඩා ගත්තට පස්සේ අපි යන්නේ මේ ධර්මයේදී හරි නිසා ඒක පරිේශන මේ අදහසින් හරි කෙරුවනම් එතන ඉඳලා ඉතින් ඉඳලා දිගට දිගට දිගට අර මහමෝධේ තියෙන උපනායන ගතිය නිසා හෝ ක්‍රමයෙන් ගැඹුරු වෙන ගතිය නිසා හෝ එන්නේ එන්නේ එන්නේ එන්නේ යන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඇක්සලරේට් කරන්න දඟලන්න යන්නත් එපා. යන වේගය බලලා ඒකට බාධා වෙන්නේ නැති වෙන විදිහට ඒ ගල පෙරලෙන්න හදන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපේ ජීවිතේ තියෙනවා ප්‍රාර්ථනා තියෙන අරමුණු තියෙන අදිස්ථාන තියෙනවා. දැන් මගේ ප්‍රශ්නේ මේ ප්‍රාර්ථනා සම්බන්ධවද? අපි හැමතිස්සෙම ප්‍රාර්ථනා කරනවා. දැන් භාවනා කරන්න පටන් ගත්තත් මෛත්‍රී සිතින් මේ ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා. දැන් මේක ස්වාමීන් වහන්සේ කොහොමද මේ ඉෆෙක්ට් එක මේක ඇත්තටම හොඳ දෙයක්ද දිගින් දිගටම කරන්නේ නැත්නම් මේ ප්‍රාර්ථනා කරන විදිහට ඉස්ත වුණා නම් අපේ ජීව ලෝකයක් වෙන්නත් තිබ්බා මේක. ඒක සම්බන්ධව පොඩක් පැහැදිලි කරන තුරු. ඒක ඇත්තටම හුඟක් පෙරලෙන මේ උත්තරයක් දෙන්න වෙන්නේ අපි මේ ජීවිතේට බහින්නේ ඒ වගේ ප්‍රාර්ථනාවකින්, පරිතද කරගැනීමකින්, ප්‍රණිදියකින්, එහෙම නැත්නම් මේ එල්ලයක් කරලා සැලසුමක් ඇතුව තමයි. නමුත් නිවන් දකින්නයි කියලා කියන්නේ අපි ප්‍රාර්ථනාවක් කරනවා ආය ප්‍රාර්ථනාවක් නොකරනද. ප්‍රාර්ථනා කිරීම ඉපා කරන්න ප්‍රාර්ථනාවක් කරනවා ඉවරයි. You have an appointment with the disappointment කියලා කියනවා. එතකොට ඉවරයි. ඒක තමයි මේ අපිට හරි අමාරු මේ එක එක දවසකින් එක බණකින් කියලා දෙන්න බැරි. අපි ප්‍රාර්ථනා කරනවා මේ අනුපුබ්බි කතාවේදී කියන්නේ ඉස්ලාම දන් දෙනකොට ප්‍රාර්ථනා කරන්නේ ඒ මේ භව සම්පatti ලැබේවා කියලා. ඒකෙදි වැරද්දක් නැහැ. මොකද භව සම්පatti ලැබන්නේ ධාර්මිකෝද. සතුම් මල්ලා හොරකම් කළා නේ. ඒක ලැබුණාට පස්සේ කියනවා ඒ භව සම්පatti සීලේක ඉඳගෙන ඊට පස්සේ සමාධියක ඉඳගෙන අන්තිම ප්‍රාර්ථනා විපස්සනාවට ගියාට පස්සේ සියලු ප්‍රනිදීන් නැති කිරීමට ප්‍රාර්ථනාවක් ඇති කරනවා. මේ අපමණහිත නිමිත්ත කියලා කියන්නේ අනිමිත්ත අපමණහිත ශුන්්‍යත කියලා විමුක්කමුකයක් තියෙනවා. අපමණහිත කියලා කියන්නේ ආය ප්‍රනිදි නැහැ. සියලු ප්‍රාර්ථනා ඉවර කරනවා. හැම ප්‍රාර්ථනාවක්ම සංසාරයටම. ඒ නිසා අර තියෙන ගොරෝසු ප්‍රාර්ථනාවලදී සියුම් එකකින් සියුම් එක වඩා සියුම් එකකින් ගෙනිලා ගෙනිලා ගෙනිලා අන්තිමට ප්‍රාර්ථනා සියල්ලම සියල්ලම කෙලෙස්. ප්‍රාර්ථනා සියල්ලම සංසාරගතයි. ප්‍රාර්ථනා සියල්ලම බරු. අපි පොළොවට ඇදලා තියෙන බරු ඒ නිසා සියුම් සියුම් එක මාර්ගෙන් ගොරෝසු අයින් කරලා අන්තිම එකත් පිසිකලා දාන එක තමයි ප්‍රාර්ථනා නොකිරීමට ප්‍රාර්ථනාව ගන්න. ඒක අර මූලික අවස්ථාවේ ඉන්න එකනට කියන එක නෙමෙයි මැද අවස්ථාවේ ඉන්න එකනට අන්තිම අවස්ථාවේ ඉන්න එකනට ඉතින් මේ ගෙවන් කිරීමක් වෙන විදිහකට කියනවා නම් මේ ප්‍රතිපදාවේ බුදුරජාණන් පෙන්න ආනුභවයේ ප්‍රතිපදා විතරයි එල්ලේ වෙනස් වීමක් තියෙන. අපි හැම වෙලාවෙම ස්ථිර එල්ලකට යන ගමනක් තමයි සංසාරේ තියෙන්නේ. ලෞකික ඥානවල තියෙන එල්ලේ ස්ථිරයි අපිට එල්ලට ස්ථිර දෙයට ළඟා වීම මේකේ නෑ. යන්න යන්න යන්න එල්ලෙත් පරිණාමයටපත් වෙනවා. පත්තලා ඒක ගෙවිලා යනවා. අපේ ප්‍රණීතියත් ගෙවිලා යනවා. ඒක නිසා මේ පහාන සංඥාව ගැන කතා කරනකොට සරුවචනන්සේ මේ චේතස චේතසෝ අදිඨාන අබිනිවේෂ චේතස අදිඨාන අබිනිවේෂා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ චේතනා අදිඨාන අබිනිවේෂන පණිදි සේරම අයින් කරන්න තමයි අවසාන ප්‍රතිනිධි. අවසාන අදහස තියෙන්නේ මේ ඔක්කොම බරු. ඔක්කොම කොකු. මේ ඔක්කොම සංයෝජන. මේ ඔක්කොම හැකිලි. ඒ ඔක්කොම මෙහෙම වෙලා තියෙන. ඒවා මෙහෙම කරන එකයි භාවනා කියන්නේ. ඒ හැකිලි දිගහැරලා දාන්න. දිගහැරලා දැම්මට පස්සේ මෙහෙම තිබ්බොත් දේවල් පැටලෙනවා. ඊට පස්සේ පැටලෙන්නේ මේ හැකිල දිගාරින එක තමයි සංයෝජන අයින් කරනවා කියලා කියන්නේ. ඒ නිසා මුලදීව අවශ්‍යයි. එන්නේ එන්නේ ගෙවන් දැමිය ගෙවන් කිරීම තමයි ඒක නිසා හරි අමාරුයි මේ රේඛීය ක්‍රමයකට එකම සමීකරණයක් මාර්ගයෙන් මේක කියලා දෙන්න සාපේක්ෂතාවාදයක් තමයි තියෙන්නේ. අදර තියෙන ගොරෝසු හැකිලි සියුම් හැකිලක් මාර්ගයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ සියුම් එක ඊට වඩා සියුම් එකකින් ප්‍රතික්ෂේප මේ ප්‍රතිස්ථාපනය කරන. කර කර කර කර කර කර යන. එතකොට මේ මනසට තේරෙන්නේ නැහැ. කොයි දිහාටද ගෙනියන්නේ කියලා තේරෙන්නේ නැහැ. කරකොල අරගෙන යාමක් තියෙන්නේ මේක. ඒ වගේ මේ අදිෂ්ඨානයක් නැත්නම් ශක්තියක් කවලයි තියෙන්නේ මේ සංසාර වට ගැලවීම සඳහා කරන මේ විපස්සනා භාවනාවේදී ඒ නිසා බටහිර ලෝකෙට හිතා ගන්න අමාරුයි. මොකද බටහිර ලෝකේ දන්නේ ප්‍රණිතියක් ප්‍රාර්ථනාවක් ඇති කළා ප්‍රාර්ථනාවට ඉක්මනින් යන්නේ ඒක. මේක වෙලා තියෙන්නේ අනකොට ඒ ප්‍රාර්ථනාව ඒක ගිහිලා. ඒක වාෂ්පීකරණ වෙලා. බොදු වීමට ප්‍රථම කරුණාකරලා ඒ හීන හතර ගැන පොඩ්ඩක් මට හතරට මතක නෑ එකක් තමයි මේ නැබෙන් පටන් අරගෙන ඊතන ගහක් විහිදිලා ගිහිල්ලා මුළු ලෝකෙම වැටුණා අය හිමාල පර්වතයේ කොට්ටෙට තියලා දකුණු දෙස නිදා ගන්නවා දැක්කා අනිතකව 54 දෙනෙක් ඇවිල්ලා විවිධ දිශාවලින් ඇවිල්ලා එකම වර්ණයේ අත තිබ්බ ගමන් එකම වර්ණයට වැටුණා තවත් එකක් තියෙනවා ඒක ධර්ම සංග්‍රහය බුද්ධ ධම්ම සංග්‍රහය කියන පොතේ අපිට ඔය අටේ පන්තියේ වගේ ඒක ලියලා තිබුණා සීන හතරක් දැකපු කතාව. ඔන්නක අඩුපාට පණුව වගේ කකුල් දෙකට නැටගෙනවා. ඒ තමයි 54 දිනක් ඇවිල්ලා ඔක්කොම සම කුරුළු 4 දිනක් 4 දිශා ගෙනලා සමවර්ණ වෙනවා. පණුව වගේක් එනවා ඔන්න ඔය වගේ හීන හතරක් තමයි පෙන්වන්නේ. ඒකේ මං හිතන්නේ ඒවා සංග්‍රහ කරපු ආද එහෙම නැත්නම් ඇත්තට විචි ත්‍රිපිටකයේ තියෙන එකක්ද කියන්න මන් දන්නේ නැහැ. අවසර ස්වාමීන් වහන්සේ මම ටික කලකට ඉහත මම භාවනා මධ්‍යස්ථානයක භාවනා කරද්දී දෙක පුත්කලෙක් මුණ ගැහුණා. ඉතින් දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ යකියපු සාරාංශයක් මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇරෙන්න අහනවා. එයා කිව්වා භාවනා කරන්න නුවණ ටාගට් කරගෙන. ටාගට් එක වෙන කිසිම දෙයක් ඒකට නිවන බාල්දු කරන්න එපා. වෙන කිසිම දෙයක් අරමුණු කරන් භාවනා කරන්න එපා. භාවනා කරන්න නිවන අරමුණු කරගෙන ඒකට සුදුසු කමඨානාචාර්යවරයෙක් සොයාගෙන ඒ කමඨාන් අනුව භාවනා කරන්න. එතකොට මම කිව්වා මම නිවන ගැන මම අවංකව මේ අවස්ථාව හිතලා තිබුණේ නැහැ මේ නිවන ටාගට් කිරීම සම්බන්ධව. මම කිව්වා මම ධර්මයේ එච්චර දුරට මම ධර්මය හදාරලත් නැහැ. මට ඒක හැකියාවක් වෙයිද කියන්න මම දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ යා කිව්වා ත්‍රිපිටකයේ තියෙන සියලුම ධර්මය ගණගත යුතු නැහැ. එතකොට ඒක අම්මාතානාචාර්යවරයා කියලා දෙන්නේ නිවන් දකින්න අවශ්‍ය ධර්මය. ඒ ධර්මයේ හරියට ඉගෙනගෙන ඒ විදිහට ඒ ගමන යන්න ටාගට් කරගෙන යන්න. එහෙම නැතුව බොරුවට මේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න භාවනා කරන්න එපා කියලා. මේ සම්බන්ධව ඔබ වහන්සේට කියන්න තියෙනවා. ඒක ඇත්තටම මේ සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. මොකද මට මට එක දවසක් හම්බුණා දවස් 10ක විතර භාවනා කරන මුනින්ද්‍ර ජීතුමත් එක්ක ගෝයෙන්කත් ජීත් එක්ක දෙන්න එකට භාවනා කරේ. එතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තිනවා බටහිර ලෝකයේ අද භාවනා කරන්නේ සාර්ථක ගිහි ජීවිතයක් සඳහා. සාර්ථක පැවිදි ජීවිතයක් සඳහා නැත්නම් එදිනදා ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් බුද්ධ ආගමත් බිස්නස් එකක් වෙලා දැන්. ඒ කියන්නේ බව බුද්ධ ආගම පාවිච්චි කරන්නේ වේදකමක් වශයෙන්. හෙදකමක් වශයෙන් නෙවෙයි පව් නොකර සිටීමට මේ කියන්නේ රෝගයෙන් වැළකී සිටීමක් නෙවෙයි කරන්න දන්නේ ඇතිවෙච්ච රෝග නැති කිරීම සඳහා මේ බුද්ධ ආගම කරනවා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා මේ ගොඩාක් දේවල් තියෙනවා. ඔක්කොම ප්‍රමාණ කරලා කියන මෙච්චර ගාණ බහන කරලා මේ ලෙඩේ නැති කරනවා කියලා. ඉතින් ඒක නිකන් මේ බුද්ධ ධර්මමත් බුද්ධ ධර්මයට හැඬුවටපත් කිරීමක් වෙලා තියෙනවා වෙනවා ඒ මොකද ਸਰවඥාන්සේ ඉන්න කාලේ බුදුරජාණන්සේ යම් යම් අවස්ථාවල ඒ අවස්ථා ආපු ඉදිරියටපත් වෙච්ච අයගේ යම් යම් ලෙඩ සුව කරලා යත්තු ගහිත සමනය කරලා ගෙනියලා නිවන් දක්ලා තියෙනවා නමුත් ඒගොල්ලෝ ඒ ආදර්ශයේ මුල් කැලේ විතරක් අරගෙන ඒ සුව සේවාවල් වලට ගිහිල්ලා දැන් බුද්ධ ධර්ම ඇත්තටම මේ හීලින් මෙතඩ් එකක් එහෙම නැත්නම් තෙරපි එකකට බාටපත් කරගෙන තියෙනවා. ඉතින් ඒකට නෛර්යානිකත්වයක් ඒකේ නැහැ. නිවනට යන ගතියක් නැහැ. ඉතින් ඒ නිසා මේ බටහිර ලෝකේ තියෙන නිදර්ශනයකින් බැට කහපු කෙනෙක් වෙන්න ඇති ওই කතාව කතා කරන්නේ. විශේෂයෙන්ම බිකු බෝධි වාගේ ඒ ඇත්තෝ බටහිරෙන් ඇවිල්ලා මෙහි ඉඳලා මේ සම්ප්‍රදාය දැනගෙන නැවතත් ඇමරිකාටලා ඉඳගෙන කියනවා ඇමරිකාව තාමවත් දන්නේ නැහැ මේ බුද්ධජානනික පණිවිඩය මොකටද යොමු වෙලා තියෙන්නේ කියලා බහා ලොකෝට හයියෙන් කතා කරාට ඒගොල්ලෝ මේ ගිහිකම රැකගෙන එහෙම නැත්නම් මේ සමාජ තත්ත්ව රැකගෙන ඒක වඩා හොඳින් කිරීම සඳහා භාවනා ක්‍රමයක් වශයෙන් ගන්න. ඉතින් නරක නැහැ. ඒක වඩා හොඳින් කිරීම සඳහා গুপ্ত වැඩ කරනවට වැඩිය නරක වැඩ කරනවට හොඳයි. නමුත් සර්වඥාන්සේ දීලා තියෙන්නේ මේක මේ හොද හොද මඩේ දාන ක්‍රමකට නෙමෙයි. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි මේ කාටද කවුද අපි දන්නේ හරියටම නිවනට එල්ල කරන්න මේ පාරයි කියලා කියලා දෙන ගුරුවරයා වෙනකොට අපි වැරදි ගුරුවරයෙක් කැළුවොත් මොකද වෙන්නේ? දිගටම කනවා. ඒ මොකද සෑහෙන ගාණක් ඉන්නවා අපි අතර නිවන් දැක්කා කියාගෙන අද්දුටුවයි ප්‍රත්‍යක්ෂය කියන්නේ සමාහට ඒ පැටලිලා වෙන්නේ නැති. මොකද එහෙම නිවන කියන එක මනින්න බැරි නිසා. ඉතින් ඒකට තියෙන ක්‍රමය තමයි ආනුභූමි වැඩපිළිවෙල දැනට තියෙන එකට යන්න ඒකෙන් වඩා හොඳ දැනකට යනවනම් ඒක විතරක් බලන්න. අවසානයේ නිවන බව දන්නවා. නමුත් තමයි කරන කරන පියවරෙන් ටික ටික ටික ටික තෝක තෝකම් කණේ කණේ ටික ටික එක චිත්තශයනකත් අත නැහැ. එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ බරපතල වැරද්දක් වෙන්නේ නැහැ බරපතල ළඟාවීමක් වෙන්නේ නැහැ ඕනම වෙලාවක අපිට පුළුවන් එතකොට මේ අපසට යන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසා සරුවචනන් සිකුවා මේකේ දත් තිබුණ අදත් තියෙන ක්‍රමයක්. මොකද චෛසික ධර්මයක් ගැන අපි කතා කරන අපිට ප්‍රමාණ කරන්න බෑ. ඉතින් එතකොට මේ හදිසි ඉක්මන් වෙන වැඩකට යන්නත් එපා. එතකොට හදිසි වැටීම් සිදු වෙනවා. ක්‍රමයෙන් යන වැඩපිළිවෙල. ආනුපුබ්බේ වැඩපිළිවෙලක්. ඉතින් ඒක ගැන කතා කරනකොට ඔය මේ ඒ වගේ වෙලාවක මනරන්තක එක්කෙනෙක් මතු කළ දුන්නා නිදර්ශනයක් මිලින්ද පඤ්ඤා පොත ලියන්න මුල් වෙච්ච නාගසේන මහරතන් වහන්සේ කුසాగ්‍ර බුද්ධිමත්. හොයාගෙන එන ওই මිරැන්ඩා කියන ග්‍රීක රජුරෝ එයාගේ දක්ෂකම තමයි මේ වාද මේ ධර්ම සාකච්ඡා. ඉතින් ඇවිල්ලා අහන අහන ප්‍රශ්නෙට හරියටම ත්‍රිපිටකයෙන් අදාළම ප්‍රශ්නේ අදාළම අදාළම උත්තර දෙනවා. දීලා හැබැයි මං හිතන්නේ මේ බුද්ධහම වැළඳගත්තයි කියලා. ඒ වගේ ලකුණු පේන්න තියෙනවා. අන්තිමට අහනවා මේ උභාන්සිට කොහොමද මේ දැනුව ලැබුණේ කියලා. ඉතින් ඒකට කියනවා මේ භාවනා කරගෙන යනකොට ක්‍රමයේ ක්‍රමයෙන් ලැබුණයි කියලා. ඒකට අහනවා මේ මෙහෙම දැනුමක් ලබා ගන්න කියලාද මේ භාවනා මාර්ගයට වැටෙන පැවිදි ජීවිතයට වැටෙන කියලා. කියන මට මහාංකාවක්වත් මන් දන්නේ නැහැ. මේ පුංචි කාලේ අම්මයි තාත්තයි කියලා පන්සලට බාර දුන්නා. ආමුදුරෝ මේ ඉදලක් දීලා අතු ගාපන් කිව්වා මං අතු ගාව. එච්චරයි මන් දන්නේ. ඉතින් කාලයක් ගියාට පස්සේ කිව්වා මේ ගුරු වඳින්න ඕනේ කියලා ඇඳා. සාමාන්‍යයෙන් බණ දහම් කියවන කිව්වා කියෙව්වා. උපසම්බදා වෙන්න ඕනේ කිව්ව උන් උපසම්බදා වුණා මම මන් දන්නේ කරගෙන ගොඩාක් කල් ගියාට පස්සේ මේක යොමු වෙලා තියෙන නිවනට කියලාවත් මන් තේරුම් ගත්තේ ගොඩාක් පහු වෙලයි කියලා කියනවා. එතෙන්ට එනකන් ඔය අතින් අතට යන හත්තාලෝක කුමාරයා වගේ ගියා. ඒ ටික වැදගත් හරියක්. එතෙන්ද තමයි නිවන කියන එක දැනගත්තේ. ඒත් නිවන කියන સંદર્ભය විතරයි, වචනේ විතරයි. ඉස්සරහට යනකොට යනකොට තමයි මේ මොකක්ද මේකේ දිගපල්ල කියලා තේරෙන්නේ. එනිසා අපි ඒ අවසාන ඵලයක දෙන්න පුළුවන් ගුරුවරයා එනකම් බලාගෙන හිටියොත් කවදාවත් වැඩ පටන් ගන්න බෑ. ඒ නිසා ලොකු සංසිකේතන තියෙන තැනින් පටන් අරගන්න, දන්න තැනින් පටන් අරගන්න, මෙතනින් පටන් ගන්න. මේිට වැඩිය හොඳ දෙයට යන්න. එතකොට ගියා යනකොටම තේරෙනවා මෙතන තිබුණ තරම් ඝර්ෂණයක් ගැටුමක් අඩුයි. එතන නිදහසක් තියෙනවා. එතන ගියාට පස්සේ වෙනවා ඊටත් වැඩිය නිදහස තියෙන තැනක් තියෙනවා. ඒකට යනවා. එහෙම නැතුව හරියට මම යන්නේ නිවනට කියලා යන්න පුළුවන් ගතියක් බුදුරජාණන්සේ ගියෙත් නෑ එහෙම වෙන කිසි කෙනෙක් එහෙම බැස්සෙත් නෑ. ඒ නිසා ඒක මූලධර්ම වශයෙන් නම් 100ක් ගලපෙන උත්තරයක්. නම ප්‍රායෝගික නෑ. එහෙම නැතුව නිවන නෙවෙයි මට මේ මේ ලස්සන වෙන්න, හොඳ රැකියාවක් කරන්න, එහෙම නැත්නම් මතක ශක්තිය හිටින්න, ලෙඩ රෝග සුව කරන්න කියලා මේ ලාමක දේවල් අරගෙන ගියොත් මේ කියන්නේ මෙච්චර වටිනා නෛර්යානික සද්ධර්මය වමතින් අල්ලන්න එපයි කියලා. අල්ලනවනම් දෝතිම ගන්නේ ප්‍රමිතින් අල්ලනවනම් මේකත් එක්ක සල්ලම් කරන්න එන්න එපා. එතකොට වෙන්නේ භයානක මානසික සහ කාමයේ මේ කායික රෝග සංකීර්ණතා පැන නගිනවා. ඉතින් ඊට පස්සේ යැත්තෝ බුදුහාමුදුරන් බයින. ධර්මයට බයිනවා සංඝයාට බයිනවා මමත් කරලා මේ කතා කරන්නේ මට මේ මේ දේවල් උණයි කියලා බලනකොට පිරිසිදු අදහසින් නෙවෙයි බහැලා තියෙන්නේ. ඒ නිසා අපි මේක අවසාන પરමාර්ථය එච්චරම දිලිසෙන ඍජු පැහැදිලි එකක් නොවෙන්න පුළුවන්. කරගෙන කරගෙන යනකොට තමයි પરමාර්ථය පැහැදිලි වෙන්නේ. එතකන් නිකන් ඉන්න එපා. නිකන් හිටියොත් වෙන්නේ ඒ හොඳම ගුරුවරයා නිවනම හම්බ වෙනකන් හින්ද ගියොත් පටන් ගන්න තැනක් නැහැ. ඒ නිසා මේකදී මම හිතන්නේ අපි යන ක්‍රමය හොඳයි කියලා. ස්වාමීන් වහන්සේ මේක මේ පින් අනුමෝදන් කිරීම ගැන ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ දැන් මම මේ මගේ අත්දැකීම දැන් මම යම් කිසි දෙයක් හොඳ දෙයක් කරලා මට සතුටු සිතක් මම ඒක පින් සිතක් හැටියට සලකලා ඒක මන් දන්න කෙනෙක්ට මේ ජීවිතේ වෙන කෙනෙක්ට ඒක කියලා දීලා ඒ හැඟීම පවරන්න මම මට හිතෙනවා මට කරන්න පුළුවන් කියලා රංගපාලා හරි ඒ මට දැනෙච්ච හැඟීම ඒ අනිත් එක්කෙනාට ඒක අත් දක්වන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් කියලා තියෙන්නේ දැන් මැරුණු කෙනෙක්ට මේ පින අනුමෝදන් කරනවා කියනකොට මට මේ හරියටම ඒ ගැන සැකයක් එනවා මේ මේ වගේම ඒ හැඟීම මම දුන්නද ඒ හැඟීම දැන් මේ ඇත්ත ජීවිතේ නම් මූණ වෙනස් වෙන විදිහෙන් හරි දැන් පුළුවන් මේ ඒ හැඟීම ලැබුණා කියලා. දැන් නොපෙනෙන කෙනෙක් ඒ හැඟීම ලැබුණාද නැද්ද කියන එක ඒක මට ප්‍රශ්නයක්. ඒ ඒ ගමම්ම දැන් මේ ඉදං වූ ඥාතියන් හොතු කියනකොට හුඟ වෙලාවට දැන් අපේ ගෙවල් වල නම් මේ මේක කියද්දි භාගයක් නිදි මේ මිකැනිකලි කියනවා අර පැන් වඩන කොටත් බලන්නෙත් නෑ මුකුත් නෑ අර දෙතුන් දෙනා විතරයි ඒක හරියට කරන්නේ ඉතින් මේක මීට වඩා අර්ථවත් කරන්න උපදෙස් දෙන්න පුළුවන් කියලා කවුරුගෙන් ඉඳලා අර්ථවත් කරන්න බෑ Taman කරගන්න එකයි තියෙන්නේ මේ ලෝකයේ මිනිස්සු බොහෝ දෙනා නිින්දගත කරන්නේ. අප්පකාතේ මිනිස්සෙසි තේජනා පාරගාමිනෝ අතායන් ිතරා ජනා තිරමේවානු දාවති. විශාල පිරිසක් මේ ගඟ දක්වාම දූගෙන ඇවිල්ලා ගඟ ඉවුරේ ඉඳගෙන එහාට දුවනවා මෙහාට දුවනවා අර ගඟේ බැරිලා දම්බි ගහන කට්ටියටත් උපදෙස් දෙනවා ගොඩ ඉඳගෙන ඔහොම නෙවෙයි පීනන්නේ මෙහෙමයි කියලා. ගොඩ පීනන කට්ටිය ඉන්නේ. මේ ශාසනය එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් ඒක තිබිච්චාවයි මේ සංසාරේ හදන්නත් බෑ. අපි එන්නේ ඉස්සලත් ඕකම. අපි නිවන් දැක්කත් ඕකම. අපි මැරලා ගියත් ඕක ඕකම තමයි. ඒ නිසා අපි පින් දෙනකොට කියනවා පේන නොපේන කාටවත් පින්පත් වේවා කියලා. ඒකට ඕකේ හරියටම මේ පින් මේ මේ නෑ යමද එහෙම නැත්තම් පණ තියෙන කෙනා නැද්ද නෑ. ඒ චාරිත්‍රයේ කෙරුවා අර අර වැඩේ වෙනවනේ සමහර කට්ටිය මේක දැකලා සතුටු වෙනවා. පේන්නත් ඉන්නවනේ. මෙලෝ වශයෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙනවා සිද්ධ තුනක් පච්චක්ක සිද්ධා අනුමාන සිද්ධා සහ සද්දේය සිද්ධා කියලා පච්චක්ක සිද්ධා වෙන්නේ අපි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ අපි යමක් ප්‍රත්‍යක්ෂ කරපු නිසා මේ මේ මේ මෙච්චර දේවල් කැප කරලා ඇවිල්ලා මේ සපහසුකම් අතහැරලා මේ ඉන්නේ අපි ප්‍රත්‍යක්ෂ කරනවා මේ මේ ආපු ගමන කවුරු සන්තෝෂ කරන්නවක්වත් ආදායම් බද්දෙන් නිදහස වෙන්නවක්වත් එහෙම නැත්නම් බයටවත් මරණයි කියවට ආපේ ගන්න වෙන්නේ මේ අපි මේ තමන්ගේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරනවා ඒක සිද්ධ කිරුවේ දන්න කෙනෙක් නෙවෙයි අපට කිසිසේත්ම නැහැ. අපි බලාපොරොත්තු කෙනෙක් නෙමෙයි අපි මෙතෙන් නිකන් අපිට උදව් කරලා තියෙන්නේ නන්නා දුන්න කෙනෙක්. ඒක නිසා අපිට ඒක නෑ කියන්න බෑ. එතකොට අපිට හිතන්න පුළුවන් එහෙනම් මට මෙහෙම වෙනවනම් මම පොදුවේ වැඩක් කරන්න යනකොට වැඩ ගන්න කෙනෙක් ඉන්න ඉඩ තියෙනවා. මම දන්නා මගේ පැත්තෙන් බලන ඕන කවම කවදාකවත් මම ඔය හිතපතපු ඉෂ්ට දේවතාවෙක් නෙවෙයි මට උදව් කරලා තියෙන්නේ. මං හිතාපු නැති ගරු කටයුතු උත්තමයන් වහන්සේලා මම සම්පූර්ණ කෙලසිලා ඉඳද්දී ආශිර්වාද කරලා දෙනවා උදව් කරලා දෙනවා මම අද මෙතෙන් ආවට පස්සේ මම දැන් ගරු කටයුතු වැඩ විතරක් නෙවෙයි කාටත් කරනවා මොකද මං වගේ වැඩ ගන්න කට්ටිය ඇති ඒකට කියනවා අනුමාන සිද්ධා කියලා ඊට පස්සේ තියෙනවා සද්දේය සිද්ධ පළවෙනි එක පච්චක්ක සිද්ධාව ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි ඒක මේ වෙරිෆයි කරගන්න මේ සිද්ධාවක් සිද්ධි කරගන්න දෙක අනුමාන සිද්ධාව තුන්වෙනි එක තියෙනවා සද්දේය සිද්ධාව කියලා සියල්ල දක්නව බුදුරජාණන් වහන්සේට මේ චිත්‍රපේන වෙනස් විදියකට උන්වහන්සේට පේන වෙන ඔක්කොම පේන නිසා උන්වහන්සේට මේක සද්ධාවෙන් උන්වහන්සේට පේන කොටසක් ඇති අපිට පේන අනුමාන සිද්ධාහට වැඩිය ඒක අපිට පස්සේ ප්‍රූව් කරගත හැකි දැන් ටික සද්ධාවෙන් පිළිගන්න නිකන් ඉන්න. නැතිනම් මේ පින් යනවද කර්මේ සකර්මවල කියලා එකක් තියෙනවද පුනරුත්පත්ති එකක් තියෙනවද ඔප්පු කරලා පෙන්නන්න ඕන කමක් නැහැ. දැනට සද්දේය සිද්ධාවට දාලා තියෙනවා ඒක. 105ක් විතර ඒක දාලා තියෙනවා. අනික හරි අනුමාන සිද්ධා පච්චක්ක සිද්ධා. අපි පච්චක්ක සිද්ධා මුල් කරගෙන ගියාම අරවා ඉබේම සිද්ධ වෙනවා. ඒව ඔප්පු කරන්න එපා නෑ කියලා හෝ තියනවායි කියලා. ඒක අපිටයි වැඩන්නේ. මේක මෛත්‍රී බුදු වෙන මෛත්‍රී බුදුහමන කරයි. අපි මේ තියෙන පද්ධතියෙන් අපච්චක්කේ ඉස්සර කරගෙන යනවා. නන්ද මට පින් අනුමෝදන් කියනවා කියනකොට කියනකොටම හිතෙන්නේ මේ කැක් කෑමක් හම්බෙච්චාම කපුටෝ කාක්කා කියන්නේ. උන්ගේ තියෙන පුදුම ගතිය. හම්බෙච්ච ගමන් කාක්කා කියන කට්ටියම ඇවිල්ලා කනවා. ඒ කාක්කා කියන ගතිය මේ කපුට කපුට අයන්න නෙවෙයි කියලා කියන්නේ ඇල්ෆබෙට් එක ඉස්සලාම කියන්නේ කායන්න කියලා නෙමෙයි. වැඩේම කණ එකම විතරමයි උගේ වැඩේ නිසා අයන්න කියන්නේ ගැටුව අයන්න කියන්නේ බලව කායන කියලා උණු පටන් අරගන්නවා. ඒ වගේම තමයි ඉන්න ගම කා කා ගිගෙනලා යන්නේ. ඒ වුණාට කෑමක් හම්බුනාට පස්සේ අනිකයට කතා කරන ගතියක් තියෙනවා. ඒක බුදුරජාණන්සේ කියනවා වළක්වන්න බැරි දෙයක් කියලා. යම් කිසි කෙනෙකුට යම් කිසි ගමික චිත්තයක් හෝ ඥානයක් පහළ වුණොත් මොනම තාලෙකවත් වළක්වන්න බෑ කියලා කියනවා. වසංගන්න බෑ කියලා කියනවා. ඒ ඒ ඒව න්‍යාය ධර්ම. ඉතින් යාට ඒ ඒ යාගින් ඒ ভাইබ්‍රේෂන් එකක් පිට වෙන්න පටන් ගන්නවා. ඒ ভাইබ්‍රේෂන් එකට කිට්ටුවේ ඉන්න අයට ඒ ඒක ආකර්ෂණයක් යනවා. වචනෙම හෝ කියලා නෙමෙයි. ඒ වගේ තමයි ਸਰවචන ඡාබෝධ කරපු දේ අද දක්වම ගිහිල්ලා තියෙන්නේ. එල්ල කළා තර කෙනෙකුට මේ සාක්කුවේ තියෙන දෙයක් අතින් අරන් දෙනවා වගේ නෙමෙයි. මේක අපිට නොදැනෙන, නොපෙනෙන තරංග මාර්ගයෙන් ගමන් කරන එකක් තියෙනවා. ඉතින් අපි දැනට මේ වෙනකොට එවැනි තරංග වලින් සෞඛ්‍ය සම්පන්න තරංග වලින් යම් සේවයක් මම කියන්නේ මට වෙලා තියෙනවනම් ආයි කොම්ප්‍රොමයිස් කරන්න එපා කාටවත්. ඒක පුළුවන් තරම් පැතිරෙන්න ගන්න එකයි තියෙන්නේ. ඒකෙන් අපි නොදන්න, නොපෙනෙන, නොහිතපු බර ගානකට සාන්තියක් වෙනවා. ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕන කමක් නැහැ. මොකද අපිට සිද්ධ වෙලා තියෙන ඔප්පු කරලා නෙමෙයි, අහම්බයක් වෙලා තියෙනවා. ගෞරව ස්වාමීන් වහන්සේ මේක ධර්ම සාකච්ඡා කතාවක් නෙමෙයි. ගානු සංවහන්ස මේ මම මේ වගේ සිහිනයක් දැක්කා. මම පොළොව යට විශාල ප්‍රපාතයකට ගියා සීනෙන් ඒ ගියාම මම දැක්කා දුමුරු පාට අමුඩ ගහගෙන ගා කුසමහත පිරිසක් හිටියා විශාල මේ බීමකට වඩා විශාල යකඩ කුට්ටි තමයි තුනේ මේ ස්ථානේ මට මේ මේ හීනෙම තේරුණා මෙන්න මේ අපායට ඇවිල්ලා වෙන්න ඇති කියලා මම ලොකු බයක් ඇති වුණා. අයක් ඇති වෙලා ඉවරලා මම ඒගොල්ලන්ගෙන් ඇහුවා මට මේ වැරදි තැනකට මං ඇවිල්ලා තියෙන්නේ මට යන්න මේ එතන යන්න ඕනේ එළියට එතනින් මට යන්න ඕනේ මේ මට කියන්න කියලා කිසි කෙනෙක් කතා කළේ නැහැ පස්සේ මේ හැමෝට එක්කෙනා එක්කෙනා පාස් කරන් යනකොට එක්කෙනෙක් ඔයා මොකද මෙහා ආවේ කියලා මම කිව්වා ඒක තමයි මට ප්‍රශ්න වෙලා තියෙන්නේ මට මෙතනින් යන්න ඕන එහෙනම් යනවා ඉස්සන් අතනින් අර පේන්නේ මේ කවුළුවක් මං එතෙන්ට යනකොට ආලෝකයක් තිබුණා එතෙන්ට මං ඇතුල් වුණා ඇතුල් වෙලා වෙනකොට මේක ලිෆ්ට් එක වගේ උඩට ආවා උඩට එනකොට ආයෙ නැවත ආලෝකයක් පෙවුණා මම එතනින් එළියට පැන්නා. ඉතින් මම දැන් මේ සිහින ගැන කල්පනා කරලා ඉවරලා ඉදා බැංකුවට ගිහිල්ලා ඉන්නකොට මට chest pain එකක් ආවා. ඉතින් මම ඒක ඇත්තට ගණන් ගත්තේ නැහැ මීට කලින් මට ඇවිල්ලා නැති නිසා ඊට පස්සේ ටිකක් වෙලා කඩු වෙලා ගිහිල්ලා දෙවෙනි වතාවෙත් ආවා. දැන් මට සිහිනෙත් මතක් වුණා මම කල්පනා කළා දැන් ක්ලෝස් වෙන්න තමයි හදන්නේ. පස්සේ මම කිව්වා මෙහෙම මේ මට මෙහෙම chest pain එකක් තියෙනවා කියලා. පස්සේ මාව ඒ බැංකුවෙන් මරන් ගියා නවලෝක රෝහලට. ඒ අනාතරතුර අර කඩු වෙලා මගදී ආයෙ නැවතත් දරුණු ලෙස ආවා මං හිතුවා දැන් නම් ඉතින් ඉවරම තමයි කියලා. නමුත් මට මරණය පිළිබඳ බයක් ආවේ නැහැ. මොකද අර සිහිනෙන් මට හිතුණා මං අපාය යන එකක් නැහැ කියලා. ඊට පස්සේ ගිය ගාම දිවයට පෙත්ත තිබ්බා. මට විශාල නිදහසක් ලැබුණා. ඊට පස්සේ දවස් 3ක් මම හිටියා. කරන්න ඕනි ටික කොහොම කරලා ඉවරලා මට කිව්වා මේ මේ රිපෝට්ස් අනුව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ඇවිල්ලා තව ECG එකක් තියෙනවා. ඒක කරගන්න ව්‍යායාම එක්සර්සයිස් කරලා කරන ECG එක ඒක කරගන්න කියලා. පස්සේ ගෙදර ආවම මගේ පුතාට වැඩිමල් පුතාට අවුරුදු 12ක් විතර ඇති. මං ගෙදර ඇවිල්ලා මේ සිද්ධිය කිව්වා. මෙහෙම හිණයක් දැක්කා කියලා. පස්සේ මගේ පුතා කියනවා තාත්තේ මමත් එදා රෑම හිණයක් දැක්කනේ. මං ඔයා දැක්ක හිණ මොකද්ද කියලා. අ කවුරු අඳගත්ත මොන වහකට දෙන්නෙක් ඇවිල්ලා තාත්තට කතා කළා. තාත්තා දොර ඇරියා. ආ උඹ තමයි හොය හිටියේ වරන් යන්න කියලා මාව ඇදගෙන වැට එහා පැත්තට ගියා කිව්වා. ඒ යනකොටම පුතා ගෑ ගැවුවම අපේ නෝනාවිල්ලා කුස්සියට ගිහිල්ලා මන්නේ අරගෙන ඒ පැත්තට යනකොට අර අර දෙන්න එක්කෙනේ මට පීහෙන් අල්ලලා ගියා කිව්වා. ඉතින් මේ මේ හීන දෙකම එක දවසේ දැක්කේ. එකම රෑ. ඉතින් හැබැයි ඊට පස්සේ අද වෙනකොට මේ මම නම් කිසිම වෘද්ධිකත්වයක් දාගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔය කීප වතාවක් පපුව රිදීම වගේ එනවා. ඉතින් එනකොට මම කරන්නේ නැඟට ගිහිලා වන්නම් කාලේ හැරී කියලා. ඉතින් මම මරණාසුතිය සිහි කරන එක තමයි කරන්නේ. <laughs> වෙන දෙයක් කරන්නේ වුණාස්. දැන් මෙතන මට තියෙන විශ්මය මම දැක්ක සිහිනය නෙමෙයි. එදාම මගේ පුතත් අර වගේ සිහිනයක් දැක්ක ගැන මට මේක හිතා ගන්න බෑ මොකද්ද කියලා. මේට ඒ වගේ දවසකට එක්කෙනෙක් හිහින කීයක් දකිනවා. උදේ වෙනකොට මතක හිටින්නේ වැදගත් කියලා හිතෙන අපිට වැදගත් එක විතරයි. නැත්තම් බුද්ධියගත වෙලා ඉඳලා එළි වෙනකන් ලක්ෂ කෝටි ගණක් හීන දකින්න. නමුත් සංඥාවට වැටෙන්නේ අපිට වැදගත් කියලා අපිට හිතන එක තමයි. ඒ නිසා මේ සමහරු මේක බොහොම සැරට සලකන මේ සීනෙන් අපිටත් ඇත්තටම ਸਰවචනසේ සීන පිළිබඳව හතර ආකාරයකට කියලා තියෙනවා. දේවතුප සංහාර, ධාතුක්ෂෝභ, අනාගත දේවල් සහ Taman නිතර පුරුදු කරන දේවල් නිසා හීන පේනවායි කියලා. ඉතින් ඒ හීන මේ සරුවත් ජනසගේ අර්ථකථනයක් තියෙනවා. ඒක නිසා හීන පිළිබඳ බොහොම ලස්සන સંદર્ભයක් චීන ජාතිකයට ඔය මේ ලාවුත්සු පෙන්ලා දීලා තියෙනවා. එයා එක දවසක් හීනෙන් දැක්කලු ඉතාමත්ම සජීවීව සමනලෙක් වෙලා ඉන්නවා. ඒ සමනලයා විඳිනව හොඳටම දැක්කලු හීනේ. ඊට පස්සේ නැගිටතර පස්සේ ආට සැකයක් ඇතිලා එයා ලිව්වලු මට සැකයක් දැන් තියෙනවා මිනිස්සෙක් සමනලෙක් හීනේ දැක්කද සමනලයා මිනිස්සෙක්ව හීනේ දැක්කද කියලා. අපි මේ කතා කරන එකද හීනේ ඒකද හීනේ කියලා. අපිට බේන්නේ අපි දැන් ඇත්ත වශයෙන්ම මිනිස්සෙක් කියලා සමනලෙක් දැක්ක කියලා. ඇත්තට සමනලෙක් මිනිස්සෙක් හීනේ දකින්නවත් දන්නේ නැහැ. ඒ නිසා චීන රට දන්නව මුළු ලෝකෙම කියන්නේ හීනයක් කියන එක. මේ ගත කරන අපි මේ ගත කරන්නේත් තද බල හීනෙක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා උන්වහන්සේ විතරයි පළවෙනියෙන්ම හීනෙන් අවදි වෙච්ච ප්‍රබුද්ධ වෙච්ච එකන බුදු වෙලා. අනිත් ඔක්කොම තාම හීනේ තමයි මේ ගත කරන්නේ. තම තමන් මවාගත්ත හීනේ. ඒක නිසා ඉඩාරින්න මට දකින්න මගේ හීනේ කියලා අපි ලොකු අයිතිවාසිකම් සටනක් දවස පුරාම කරනවා. මොන දේ දැක්කත් මට ඕන විදිහට ඒක දකින්න මට අයිතියක් තියෙනවා. ඒක හීන තමයි. සංඥාවෙන් පෙරිලා වේදනාවලින් හැදිලා සංස්කාර කරගත්තට පස්සේ අපි ඉන්නේ තනිකරම සම්පූර්ණ කවමදාකවත් සත්‍ය ලෝකේ නෙමෙයි. ඒක නිසා ওই දවක වෙලාවේ නෙමෙයි තියෙන්නේ අනික් වෙලාවටත් තියෙන්නේ හීනයක්ම තමයි. එනිසා මේක මේ නිදිමර ගාතෙන් කරන විකාරයක් මේ ලෝකේ. අවබෝධ කෙරුවා නම් අපිට කවදාද හිතෙනවා දැන්වත් නැගිටපල්ලා. මේ හීනෙන් දැන්වත් නැගිටපල්ලා. ඒකයි බුදුජානන්ස කියන්නේ සුප්පබුද්ධම් පවුජ්ජಂತಿ සදාගෝතම සාතක ශාවකා තේසං ජීවාත රච්චෝ රත්තෝච නිච්ඡම් බුද්ධ ගතා සති. බෞද්ධ ශාවකයා බුදුජානන්සගේ ගෝලයා සුප්පබුද්ධම් පවුජ්ජಂತಿ ප්‍රබුද්ධකින් ඇවිදි වෙන අවදි වෙනවා. එහෙම නැත්නම් මේ මේ කෙලස් නින්දෙන් මරණින්දෙන් අවදි වෙනවා සුප්පබුද්ධම් පවුජ්ජಂತಿ සදාගෝතම ශාවකා. ඒක සදාකාලික අවදි භාවයකට එනවා. යේසන් දිවාචරත්තෝච නිච්ඡං බුද්ධ කතා සති නිතරම බුද්ධ කතා සතියේ එහෙම නැත්නම් බුදුගුණ මෙනෙහි කරමින් ජීවත් වෙන එකනා මේ අවදි භාවයට අවදි වෙනවා එහෙම නැතුව මේ අපි මේ කාම ලෝකේ අරකයි මේකයි කරගෙන යනකොට අපි හදාගත්ත හීන ලෝකේ තමයි ගත කරන්නේ ඒක මේ එක එකනාගේ හීන ලෝකේ එක එක වෙනස් ඉතින් අපි මරණකම උත්සාහ කරන්නේ මේ මගේ රුචි අරුචිකම් ටික මගේ පෞරුෂත්වය මගේ හීනේ දකින්න මට ඉඩ දෙන්න මාව හලහප්පන්න එපා මාව නැගිටවන්න එපා මට මේ හීනේ අරින්න දෙන්නයි කිය. ඉතින් අපි කියන්න දෙන්නේ බබා එහෙනම් දොයියා ගන්න. ඒ බබාගේ හීන දකින්න. ඒකේ අවදි කරවන්න එපා. අවදි කෙරුවෝ කෑ ගන්න. ඒ නිසා ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඒ ඔක්කොමලා එකයි. කාටවත් කියන්න බෑ කොයි මිනිස්සෙ අවදි වෙලා කතා කරනවද කොයි මිනිස්සෙ හීනෙන් දොඩවනවද. ලෝකෙ දිහා බලනකොට ඒක උඩ සීරියස් ගන්න දෙයක් නැවුවයි. නිකන් හීනෙන් දැකපේන්නේ. හීනෙමුත් හීනක් දකිනවා. ගණන් ගන්න දෙයක් නැහැ වල. බුදුහාම කියන්නේ ඇවිද අවදි වෙලයි කියලා. ප්‍රබුද්ධ වෙන්නේ කියලා පිබිදෙන්නේ කියලා. දැන් අපි පැයකොත් විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් වෙනත් ප්‍රශ්න නැහැ කියන අදහසක් තියෙනවා නම් නැත්නම් එහෙම පෙනෙන තියෙනවා අපි සාකච්ඡාව මෙතන නතර කරමු. අපි නැවත හතරට එකතු වෙනවා. සාමූහික භාවනාවක් සඳහා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.